ඒ අනුව මේක අපිට දේශනාවලියක් නැත්නම් දේශනා බලක් මාලාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රය සරුවචන් වහන්සේ උපමා දෙකකින් හුවා දක්වන අතර සූත්‍රය හමාර වෙනකොට නැත්නම් අවසානයේට එනකොට ගොඩක් වෙලාවට අවධාරණය කරන්න මේ කායගත සතියේ නැත්නම් මේ තමන්ගේ කයෙහි සිත පිහිටුවීමේ ආනිසංශය ඒක හුවා දක්වන්න එහෙම නැත්නම් ඔප්නම් වන්න තමයි එහෙම තමන්ගේ කයේ සතිය පිහි නොපිහිටන ලද්දකට ලද්දකුගේ උපමාවක් අරගෙන නැත්නම් නොපියන ලද්දකු උපමාවකට අරගෙන උපමා කරන්න උපමේය පෙන්නනවා. කායගත සතිය වඩපු නැති කෙනා පළවෙනි උපමාවේ හැටියට පෙන්නන්නේ කටුකොහලක් අස්ත රිංගන වන තුවාල සහිත හැම කැඩිච්ච කුෂ්ඨ රෝග සහිත කෙනෙක් වගේ. ඉතින් ඒක යනකොට අසංවරව කලබල සහිතව ගියොත් ඒ අසංවරතාවයට සාපේක්ෂව කලබලකමට සාපේක්ෂතා ප්‍රමාණයට සාපේක්ෂව අර කටු කොහොල් ඇනිලා විශාල දුක් පීඩාවකට රාශියකට ලක් වෙනවා. මරණ හෝ මරණ සමාන දුක්කටපත් වෙනවා. ඉතින් ඒකේ නා ඒ තුවාල තියෙන මිනිස්සේ කටුකොලක රින්ගනකොට යම් ආකාරයකට සංවර වෙනවද නොයා බැරි නිසා ගියාට කවදාකවත් අතපය විසිකර කර අසංවිධිතව අසංවරව නෙවෙයි යන්නේ පුළුවන් තරම් ප්‍රවේශමින් යන්නේ කොහොමද මේ තුවාල බේරගන්න කටුකොහල අතෙත් යන්න වෙන නිසා ඒක පෙන්නනවා මේ සංවරයක් විදිහට නැත්නම් කායගත සතිය නැත්නම් කායානෝගිය සිහිය කායානුපස්සනාව කියලා කියන්නේ ඒකට සංවර වෙන හැටි ඒ තමයි පළවෙනි උපමාව දෙවෙනි එකේදී පෙන්නනවා අසංවිධිත පුද්ගලයා මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ආයතන හය විෂයෙහි නොදැනුවත්කම නිසා මේ විෂය විවිධ නානා විෂේ නානා ගෝචරත්තාව මේ හය දෙනා එකට බැඳලා ඒ ඒ සත්තුන්ගේ තියෙන එහාට මෙහාට අදින ගතියට හා සමාන අසහනයකට පෙළෙනවා. ඒහා සමාන දරතේකටපත් වෙනවා. දුකකටපත් වෙනවා. පීඩාවකට පත් වෙන මානසික අසහනකටපත් වෙනවා. මොකද මේ සත්තුන්ගේ තියෙන নানা විශේෂ নানা ගෝචර නිසා. ඒකට උපමාවට නැත්නම් සංවරයට එවනම් බුදුජානසර පෙන්වන්නට උන පණිවිඩය කියන්නේ මේ ඔක්කොම සත්තු එක එකාට බැඳලා තිබුණාට ඔක්කොම හයියට පොළවේ හිටපු ලද කණුවක හිටෙව්වොත් ඒ සත්තුන්ගේ තියෙන මේ දුර්දාන්ත ගති අර හයිය කණුවට තියෙන සම්බන්ධය නිසා අර විදිහට කෙරෙන්නේ නැහැ. ඒ සතාට ඕන ඕන තැනට ඇදගෙන යන්න බෑ. ඒ කට්ටිය අවසානයේ කොච්චර නැතුවත් අර කණු වල ලගින්න සිද්ධ වෙනවා. එන්නේ ඒවට ඒකට උපමාව තමයි මේ කයෙහි සතිය පිහිටීම ගැන කතා කරන්නේ. එහෙම පෙන්නලා උපමා මාර්ගයෙන් මේ කතාව පෙන්නලා සරුවචන් වහන්සේ සූත්‍ර නිමාවට එනකොට නැත්තම් නිමාව පැත්තට එනකොට මේ අද දවසේ මාතුකාට තියාගත්ත පාඩේ සඳහා කරනවා කතංච බික්කවේ බික්කු සංවරෝ හෝති කොහොමද මහණෙනි මේ උපමාව තේරුම් අරගෙන අහලා හිතට වද්දාගෙන උත්සාහ කරන කෙනා මේ ඉන්ද්‍රයන් සංවර කරගන්න උත්සාහ කරන කෙනා බයලජ්ජාව පිහිටුව ගන්න උත්සාහ කරන කෙනා සීල ශික්ෂාවක පිහිටන්න උත්සාහ කරන කෙනාගේ ගතිය කොහොමද ස්වභාවය කොහොමද කියලා දැන් මූල ධර්මෙ පෙන්නනවා. ඒ මූල ධර්මෙ පෙන්වන්නේ බුදුචාන් වහන්සේ මේ ඉන්ද්‍රයන් සංවර කිරීම පිළිබඳව නැත්නම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ කායගත සති සූත්‍රේ වගේ දේවල් වල තියෙන සාරය මෙතන ගෙනල්ලා ඔප්නංගලා පෙන්නනවා. ඉද බික්ක වේ බික්කු චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ නාදි මුච්ඡති. ඒ සංවර වෙච්ච කෙනාගේ ස්වභාවය තමයි එයත් අර සාමාන්‍ය සංවරෙච්ච නැති කෙනාට වගේම යාටත් ප්‍රිය රූ රූප පිය රූප වූ රූපයක් එහෙම නැත්නම් පිය ස්වරූප රූපයක් කියලා තමයි මේක සාමාන්‍ය සිංහල දාන්නේ ප්‍රිය ස්වරූප ඇති රූපයක් දකිනවා පිය රූපන රූපයක් දැක්කට න අදිමුච්ඡති ඒකේ নিমগ্ন වෙන්න යන්නේ ඒක රස විඳින්න යන්නේ ඒක පිළිබඳ කතන්දර කතා කරන්න යන්නේ නැහැ. අප්පිය රූපේ රූපේ න ව්‍යප්පජ්ජති. නොදැනී නොපෙනිය යුතු ස්වරූපයත් රූපයක් අපි හිතනවා මේ බල්ලෙක්ගේ අසුචි ටිකක් නැත්නම් කුණු වෙච්ච මලමිනියක් එහෙම නැත්නම් මොනවා හරි අපුල දෙයක් දැක්කට ඒක දකිනකොටම එයා භාවිත මනසක් නැත්තම් එහෙම නැත්නම් ඉන්දිය සංවරයක් තියෙනවනම් ව්‍යාපාදයක් ඇති කරන්නේ චෙක් කියලා කියන්නේ. ඇයි මේක මෙතන තිබ්බේ කියලා හිතන්නේ. එයා රූපේ දැක බව විතරයි දැනගන්නේ. මෙන්න මේ විදිහේ හික්මීමක් තමයි මෙතන හුවා දක්වන්න හදාන්නේ. නමුත් අපි දන්නවා අපි මේ ලෝකෙක ජීවත් වෙන්නේ ඒ ලෝකේ අපිට ඇහැට ගැනෙන රූප 100%ක්ම වගේ එක්ක ප්‍රිය එක්ක අප්‍රියයි. ඉතින් ඒක නිසා මේ ප්‍රිය රූපයක් දකිනකොට ඒ ප්‍රිය රූපයත් එක්ක ඇති වෙන මනාපේ කොච්චර යහුසුලව පහළ වෙනවද කියනවනම් ඒක නැත් එක න්‍යාමයකට නෝ පහළ වෙනවද කියනවනම් අපි මේ මනාපය ඇති කෙරුවේ අර රූපය කියන මට්ටමට තරමට වැරදි අදහසකට පෙළඹෙනවා. රූපේ දැකීම එකක් රූපේ දැකීම පිටින් ඇතුළට එන සංඥාවක්. අපි දකින්නේ වර්ණ රූපයක් හෝ సంతාන රූපයක් සතහනක් හෝ වර්ණයක්. ඒක චක්කුද්්වාරයට පත්‍චිත වීම පිට සිට ඇතුළටපත් වීම. නමුත් මේ දැකපු රූපේ විශේෂය ඇති රූපේට ඇති මනාපේ නැත්තම් කැමැත්ත හිතෙන් එළියට යන එකක්. මේ දෙක කොච්චර වේගෙන් සිද්ධ වෙනවද කියනවනම් අපිට පේන්නේ දෙකම පිටින් ඇතුළට එනවා. ඒක නිකන් අකුණු විදුලියක් ගහනකොට උඩ ආකාශයේ විශාල ධනාරෝපණ රාශියක් ඇති වෙනවා. ඇති වෙලා ඇති වෙනකොට මේ ඊට සාපේක්ෂව පොළවේ ඍණාරෝපණ ඍණ විද්‍යුත් ආරෝපණය වෙනවා. ආරෝපණය වෙච්චාම උස්සම තැනකින් අර බලාකුළු වල තියෙන ධනාරෝපණත් එක්ක විදුලි චාපිකෙත් පයින්. පයින්කොට අපිට තියෙන අකුණක් ගැහුවයි කිය. නමුත් අකුණ නෙවෙයි වදින්නේ පොළවේ තියෙන ඍණාරෝපණ ඉහළට යන එක තමයි අපේ උපකරණ ආවුදු පුච්චලා දාන්නේ. අපිට තියෙන උඩින් ආපෙක ගැහුවයි කියන්නේ නෑ. මේ යටින් යන ඍණාරෝපණ වල ඡාපය තමයි අපි සර්ජ් එක කියලා කියන්නේ ඒක තමයි විනාශය ඇති වෙන්නේ. ඒ නිසා උඩාරෝපණ මේක ඇවිස්සුවාට ඍණාරෝපණ චාරාවකින් තමයි අපේ විනාශ වෙන්නේ ඒක කොහොමද පොළවේ තියෙන්නේ. කවුරුවක්වත් තියන්නේ ඒගොල්ලෝ හිතන්නේ අහසෙන් අකුණක් ගැහුවයි කියලා. පොළවෙන් තමයි අකුණ වදින්නේ. නැත්නම් පොළවෙන් තමයි මේ අහසෙන් එන අකුණ සිපවලඳ ගන්නෙ. ඒක සිද්ධ වෙන්නේ ඔය සර්ජ් එක හරහා. ඒක නිසා පිටින් රූපේ පැමිණීම සහ ඇතුලෙන් ඒ රූපේ දිහාවට ඇති වෙන මේ මනාපමනාප දෙක වෙන් කරගන්න බැරිකම ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරුව වගේ. ආස්වාසය කියලා කියන්නේ ඇතුළට හුස්ම ගන්නවා. ප්‍රස්වාසය කියලා කියන්නේ පිටට වෙන් හුස්ම ගන්න පිට වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් බලන දලා කිව්වොත් මට පිටින් ඉඳලා ඇතුළට හුස්ම තේරෙන්නේ නැහැ. ඇතුළට පිට වෙන හුස්ම තේරෙන මේ දෙක අතර වෙනසක් නැහැ කියලා. ඒකට එච්චර තරහ ගන්න දෙයක් නැහැ. පිටේ ඉඳලා දකින්න රූපය සහ ඒ රූපයට ඇතුලෙන් යන මනාපමනාප දෙක වෙන් කරගන්න බැරි කෙනා අනිවාර්යයෙන්ම හිතන දෙකම ආවේ රූපෙන් කියලා. ඒ නිසා හිතනවා රූපේ කෙලස් තියෙනවා කියලා. ඒකල විල රූපේ නැති කරන්නත් හදනවා. ඒ රූපෙට රෙදි අඳන්නත් හදනවා. සදාචාර වෙන්න හදනවා. ඒ ඒ තමන්ගේ හිතේ තියෙන නොසන්ඩාලකම කියලා දන්නේ ඒක තමන් සුදු සුදු හුණු ගන්න යනවා තමන්ගේ ගිහිල්ලා කියන රූපෙන් තමයි ඒ දේ මට උනේ කියලා ඒකයි මම ওই ටිකක් විස්තර සහිතව කැකිලි රජුරන්ගේ නඩු තීන්දුවයි කිය කතා කරන්න ගියේ. ඒක ළමා කතාවක් වෙන්න ඇති. නමුත් අපි කටයුත්ත නම් උතන තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා කොහොමද අපි නැත්නම් අපි කොච්චර අප්‍රමාද වෙන්න ඕනද? කොච්චර සතිමත් වෙන්න ඕනද? කොච්චර උනන්දු වෙන්න ඕනද මේ රූපේ දකින්නකොටම මෙහෙන් ඒකට මනාපමනාව පහල කිරීම කියන දේ නොකර දැකීම දැකින පමණින් නතර කරන්නේ. එහෙම නැත්නම් දැක්කට නොදැක්කා වගේ නතර කරන්න. ඉතින් ඒක ඇත්තටම කියනොත් නම් ශික්ෂාවක් කියලා හිතෙන්නේවත් නෑ. මොකද එහෙම ඕනකම තිබුණට කරන්න බෑ මේක. ඒ තරම්ම සියුම් අභියෝගයක්. නමුත් උත්සාහ කරනකොට එහෙම නැත්නම් භාවනා කරනකොට සතිය පිහිටවනකොට ටික ටික ටික ටික මේ උත්කෘෂ්ඨ தත්ත්වෙට ලං වෙන අවස්ථාවල් තියෙනවා හරියට ඒව සේරම යෝගාවතර හිතන භාවනා කැඩිලායි කියලා භාවනාචර භාවනාවට නොවිය යුතු බාධකයක් කියලා. ඒ නැත්නම් භාවනාවේදී යනන ඇති වෙන අරියාදුවක් කියලා. කෙලේශයක් කියලා. නමුත් ඒ භාවනාදී සිදුවෙන මේ අමලි කරදරවලදී තමයි අපි මේ පිටින් ඇතුළට එන වර්ණ සංතානයක් ඇතුළෙන් පිටතට යන මනාපමනාපයක් දෙක තේරුම් ගන්න පුළුවන් தત્වේ මේක තමා විශ්ින්ම දැනගෙන මේ කවදාකවත් හිප්පේ හිතන්නේ නැති වෙයි කියලා හිතන රූපයක් දකින්නකොටම දැකීමෙන් නතර වෙන පොට්ටෙක් වගේ නොදැක වගේ නතර වෙන ගතියට යන්න අර භවනාවේදී හම්බෙන අතරමැද අවස්ථාවල් බාධාවල් කරදර අරියාදු වශයෙන් සලකන්නේ නැතුව මේ භාවනාවට හම්බෙන අභ්‍යාස වශයෙන් සලකලා ගන්න ගියොත් ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ ඔය භාවනා කිව්වට සම්මත භාවනාවේදී නම් නෙවෙයිමයි විපස්සනාවේ විතරයි ඉතින් එතකොට හිතන්න බෑ කෙනෙකුට මේ වගේ පිටින් රූපයක් ඇතුළට එන එක සහ ඇතුලෙන් මනාපමනාව පිටට යන එක සමාධිමත් හිතකින් බලන්න පුළුවන්ද මෙච්චර වේගෙන් සිදුවෙන වැඩක් සමාධිමත් කිකින් පුළුවන් ඉන්නේ නිශ්චල දෙයක් දිහා බලන්න නැත්නම් හිත නිශ්චල කරගන්න නමුත් මෙතන සිද්ධ වෙන්නේ කොහොම ශීඝ්‍රයෙන් ධන ආරෝපණ නිරාපර දෙකේ ගවිලා ඡාපයක් පහළ වෙන වෙලාව වගේ කොහින්දලා ධන ආරෝපණාවද කොහින්දලා ඍණ ආරෝපණාවද කියන එක ඒ ආලෝකයේ වේගයට සමානයෙන් යන මේ ආරෝපණය කියන්න බෑ. කොච්චර හරි මේ මෑතක් වෙනකන් ලෝකේ ඉන්න ඔක්කොම විද්‍යාඥයෝ හිතුවේ ධන ආරෝපණ ඍණ ආරෝපණ සඳහා ගමන් කිරීම තමයි කරන්ට් එක කියලා. පස්සේ තමයි ලෝකයේම ඉන්න විද්‍යාඥයෝ එකතු වෙලා නෑ නෑ ඍණ ආරෝපණය ඉඳලා ධන ආරෝපණයට යෑම කියලා කියනවා. ඒත් පචයක්ද කියලා කොහොමද දන්නේ? ඒකත් පචයක්ද කියලා කොහොමද දන්නේ? දැන් අපි පොඩි උන්ට ඕක තමයි පන්ති කාමරේ උගන්වන්නේ. ඒක හරියට ওই පචේ මෙලිුවේ නැත්නම් ඒක අපේ. මේ පචේ කටපාඩම් කරන ලිව්වොත් හැබැයි ඊට ඉස්සෙල්ලා ඉතිහාසෙ වඩන පේනවා මේ මෝල් වහන්සේලාම ධන ආරෝපණේ ඍණ එක දක්වා යනවා කියලා කිව්වා. දැන් සම්මත වෙලා කියනවා ඍණ ආරෝපණේ ධන ආරෝපණේ යනවා දක්වා කියලා. දැන් ඌට Nobel Prize දීගෙන ඌට අපි ලොකෝට සලකගෙන යනවා. ඒකත් මෝල් වහන්සේ නමක් නා. જાතියක් නේ කො නොමගේ ගිල්ල තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේක අච්චර ඔය මං වගේ කතවචන පාවිච්චි කරන්නේ ලස්සනට කියලා දෙනවා. ඕක ඔය විද්‍යාඥයන්ගෙන් අපි ගත්තට නිදර්ශනය භාවනා කරනකොට කොහොමද වෙන්නේ කියලා. ඒ යහනි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත දීරෝ විනේති ඡන්දං කියලා බුදුජානනාථේ සඳහන් කරනවා මේ ලෝකය විචිත්‍රයි. කාම දනවන සුළුයි. ඒ නිසා යානි චිත්‍රානි ලෝකේ ලෝකේ යන්තා විචිත්‍ර ගති තිබුණට මිනිස්සයා ඒකෙන් තෝරාගන්නේ Tamange සංකල්ප වලට ගැළපෙන ටික විතරයි. ඒකෙන් විතරයි කෙලෙස උපදින්නේ. ලෝකයේ තියෙන විචිත්‍රත්වයෙන් නෙවෙයි. ඒ විචිත්‍රත්වයෙන් Taman පැනලා දෙන කොටසක් තියෙනවානේ. මගේ මනාපේ මගේ රුචිය මගේ මේ වටිනා වර්ණය වටිනා අරීමේ කියලා ඒ විචිත්‍ර ලෝකයේ මිනිස්සයා තමන්ගේ සංකප්ප වල හැටියට ඒ වෙලාවට අභිරමණය කරන එක තෝරාගෙන අනිකට ගහපදිනවා මම තෝරාගත්ත එක වඩා අභිරමණයක් ගෙනත් දෙනවා මම තෝරාගත්ත එක වඩා මට විනෝදයක් ගෙනත් දෙනවායි කියලා ඒක තමයි මේ කරන කතාව. නමුත් ලෝකේ තියෙන ඕන්නම් ඊට එහා ගිය තව මනාපමනාප කොච්චරද තමන්ගේ සංකල්ප වලට අනුව තමයි මේ ලෝකය ලෝකය කියලා මම හිතාගන්න ලෝකේ මම තෝරගන්න. තිත්තේව චිත්‍රානි තතේව ලෝකයේ ලෝකයේ විචිත්‍රකම තිබිච්චාවයි උඹේ ඡන්දේ පොඩ්ඩක් පරිස්සම් කරලා බලපන්. අතිත්ත දීරෝ විනේති ඡන්දං. තමන් මේ මේකට මනාප වෙනවා මේකට අමනාප වෙනවා කියන එක ලෝකේ තියෙන එකක් නෙමෙයි තමන් ඒක දිහා බලන ආකාරය තමන්ගේ සම්මා දිට්ඨිය තමන්ගේ සංකල්ප ඒක ගැන පරීක්ෂා කරන්න කිසිම කෙනෙක් කියන්නේ තමන්ගේ මනාපය, තමන්ගේ ඡන්දය, තමන්ගේ රුචිය මොකද්ද මේ කොහොමද මේ කාවේ මේක ඇත්තටම හිතසුව සලසනවද මේ නිසා අපි කොච්චරක් දෙන්නෙක් අතර වාද කරනවද කවුරුත් දිනලා තියනවද මේක හිතසුව පිණිස හිටිනවද කියලා කිසි කෙනෙක් බලන්නේ නැහැ ඒගොල්ලෝ ලෝකීය සදාචාරවාදී කරන්න හදනවා ලෝකේ නරක නැති කරන්න හදන එක තමයි මේ ලෝකෙ තියෙන්නේ ඉතින් ඒක තමයි මෙතන මේ අපිට අමාරු අපිට මේ රූපයක් දැකලා දැකපමණින් නතර කරනවා කියන එක කළ හැක්කක්ද කියන තරමට මේක බොහොම අභියෝගතාවයක්. නමුත් ඒක ටික ටික පෙන්නලා දුන්නොත් එහෙම නැත්නම් ඒක ක්‍රමානුකූලව බෑ කියන තැන ඉඳලා හැකි සංඥාව එන තැනට යන හැටි ඒ පුද්ගලයා තුළ සිදුවෙන ආත්ම විපරිණාමයක් සිද්ධ වෙනවා. එයාගේ පෞරුෂත්වයේ ලොකු වෙනසක් ඇති වෙනවා. එයාගේ රුචර්චකම් වල ලොකු වෙනසක් ඇති වෙනවා. එදාට තමයි යාට අර කරපු මෙතෙක් කියලා භාවනා කරපිකින් ලැබිච්ච ආනිසංශ බුද්ධි කිඳින්ට හම්බ ඉතින් මේක ওই ඉන්ද්‍රිය භාවනා මගේ සූත්‍රවල ਸਰවඥන්සේ සඳහන් කරලා තියෙනවා ඒක ඇත්තටම මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර රාශියක ඒ ඒ පාඩේ සඳහන් වෙලා තියෙනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගහයෝති නානුභ්‍යංජනක් ගහයෝති යත්වාදි කරන මේතං අසංගතං විහෙරන්තං uppajjati පාපකා කුසල ධම්ම තත්ත සංග්‍රහය අපජ්ජති රක්කති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරය ආපජ්ජති කියලා. එහෙන් රූපයක් දැකලා ඒ රූපේ නිමිති ගන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. නිමිත්තක් ගත්තොත් ව්‍යංජන අනුව්‍යංජනයක් ගත්තොත් ඒ නිමිත්ත නිසා ඒ ව්‍යංජන අනුව්‍යංජන නිසා අතර විස්තර නිසා මෙතෙක් නෝපන් අකුසල් රාශියක් උපදින්න පොට පෑදෙනවා. ඒක නිසා නිමිති නොගැනීමේ ව්‍යංජන අනුව්‍යංජන නොගැනීමෙන් මේ අසුවිරු ඥාන ඇති යෝගාවචරය මේ උපදින්න ඉඩ තියෙන කෙලෙස් රාශිය නොයිපද වීම පිණිස ඇහැ සංවර කර ගන්නවා. රූප වැලීමේදී සංවර වෙනවා කියලා පාඩයක් සඳහන් කරලා තියෙනවා. ඇත්තට මේ පාඩේ පාඩේ වශයෙන් ගත්තොත් හරි අමාරු අර්ථකථනයක් දෙන්නේ. නමුත් මේ මේ ওই චප්පානක සූත්‍රය කියන්නේ ඉස්සල්ලා මේ මේ සංසිද්ධියට ආව හුඟක් වෙලාවට බනෝලෙදි මම සඳහන් කරලා තියෙන්නේ සක්මන් කරන වෙලාවක රූපයක් දකින අවස්ථාව. අපි සක්මනේ කරපුම නැති කෙනෙක් සක්මන් කරන්න යනකොට එයාට ලොකු අභියෝගයක් නෙමේ පිට දුවන හිත ඇස් දෙකත් අරලා තියෙන්නේ. කායික ක්‍රියාවක සිදු වෙනවා. හුලඟත් හමනවා, සද්දත් ඇහෙනවා. ඒතියෙදි කොහොමද මේ පයේ හෝ කයේ හෝ ඉති තියාගන්නේ කියලා. ඒක සමහරෙකුට බෑ කියලා හිතෙනවා. නමුත් උත්සාහ කරන පිටසක් දකින්නට හරි සතුටක් ඇති වෙනවා. පොඩි දරුවෝ ටිකුත් සතුටුම කරන සතුටක් ඇති වෙනවා. එහෙම කළා අපි හිතමු කොයි වෙලාවක හරි තමන්ගේ හිත වම් පායේ තියෙනකොට වම් පායේ තියෙනවා, දකුණු පායට යනකොට දකුණු පායේ තියෙනවා. මෙහෙම පියවර 10ක් 15ක් මේ වම මේ දකුණ කියන දැනීම ආවයි කියලා. ඒකට අපි කියනවා සක්මන් භාවනාව කියලා. අන්නේ සක්මන් භාවනාදී තබන තබන පියවරේ තමන්ට ඒ දැනීම නැත්නම් ඒ හැපීම ඒ විඳීම එක්කම ජීවත් වෙන්න පුළුවන් නම් එයාට තේරෙනවා මට ඉස්සෙල්නම් පියවර දෙක තුන යනකොට හිත පනිනවා. දැන් 10ක් 15ක් පුළුවන්. 20ක් 30ක් පුළුවන් කියලා ඒ කෙනාට තේරෙනවා Tamanට බාධාවකින් තොරව සතිය දිකට පාත්තන්න පුළුවන් පියවර ගානේ එහෙම නැත්නම් යතහැකි දොරෙන් කාලයෙන් මේ සතිය වර්ධනයක්ද වෙන්නේ කියලා. ඉතින් අපි ඒකට සති මාත්‍රාව කියලා කියනවා. හරියට එකේ චක්‍රේ කඩපාඩම් කරපු ළමයා එකේ නෑ චක්‍ර දෙකේ චක්‍රේ තුනේ චක්‍රේට යනවා. තුනේ චක්‍ර කඩපාඩම් කරා හතර චක්‍රේ. දැන් නම් මම දන්නේ ඔය චක්‍ර කතා තියෙනවද කියලා. මේ මට අර අපි ගිය කාලේව මතක් වෙලා ඔය කියන්නේ. ඒ වගේ කෙරල් වගේ එක පියවර දෙක දෙකෙන් තුන තුනෙන් හතර හතරෙන් පහ යනකොට එයාට ඇති වෙනවා යම් ප්‍රමාණයක ආත්ම ශක්තියක් හැම වෙලාවෙම බැරි වුණාට දී ඇති පරිසරය හොඳ නම් මට පියවර 10 15 යන්න පුළුවන් කියලා. මේක ඕනෙම සක්මන් භාවනා කරන කෙනෙක් පිළිගනීවි. නැත්නම් සක්මන් භාවනා සාර්ථක වෙච්ච කෙනෙක් පිළිගනීවි. මේක සාර්ථක වෙන්නේ මේ කෙලවර ඉඳලා යහ කෙලවරට යනකම් විතරයි. හැරෙනකොට ඔය එකලස කැඩෙනවා. හැරෙනකොට ඔක හැල හැප්පෙනවා. ඒක නිසා සමහරු අහනවා සාංශ හැරෙන්නේ නැතුව දිගටම ලෝක කෙලවරටම යන්න තිබුණොත් කෙලිම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං කියන නිසා එම හැරෙන්නේ නැතුව බෝ ගහක් වටේට යන්නේ කියලා. ඒකටත් හැරෙන්න ඕනේ නැහනේ. එහෙම නැත්නම් මේ හැරෙන වෙලාවේදී ඇති වෙන මේ අඩදබරෙට කලකැලඹ කැම්බැල්ලෙට ලෑස්විලා යන්නේ කියලා. ඇත්තටම එතන එතන තමයි පාඩම තියෙන්නේ. මේ ඉරියාපතය මෙහෙම දිගට ගිහිල්ලා ඒක දැන් හැරෙනකොට ඒක හරියට Tamangiye පාරෙන් අතුරු පාරකට දානවා වගේ. ඉරියාපත සංදියක් කියලා කියනවා මේකට. අන්න ඒකට ලෑස්තිලා ගියොත් එයාට තේරෙනවා මේ පයේ පවත්තගෙන යන හිත. අපි ඒකට කියන්නේ කාය විඥානය කියලානේ කාය උපේ කියලානේ කාය ප්‍රසාදේ කියලානේ කාය ප්‍රසාදේ පවත්තන හිත අර කෙලවරට ගිහිල්ලා හැරෙනකොට එක්ක කනට පයින්නවා එක්ක ඇහැට පයින්නවා එක්ක කයි වෙන තැන් වලට පයින්නවා මේ පැනීම නිසා අනිවාර්යයෙන්ම යෝගාවචරක තියෙන හැල්ම කැඩෙනවනේ අර ගිනිච්ච සති ධාරාව බාධා වෙනවා අන්නේ බාධා වෙන වෙලාවක අපි මෙතන ගන්න නිදර්ශනය එයා කෙලවරට ගිහිල්ලා රූපයක් දැකීම නිසා පයේ පැවතිච්ච සතිය කැඩෙන අවස්ථාවක් කරගන්න. ඒක දර්ශනයකට අරගත්තාම භාවනා කරන කෙනෙකුට ටිකට ලෑස්තිලා යන්න පුළුවන්. ලෑස්තිලා ගියාම මේ ආනිසංස ලැබෙනවා. එයාට තේරෙනවා මෙතන ඉඳලා යහ කෙලවරට යනකන් සතිය දිගට පැවතුනවා. පැවතිලා යහ කෙලවරට ගිහිල්ලා හැරෙන වෙලාවේදී හිත පැදුරටත් නොකිය පයින් පයින් පැනලා සද්දට යනවා. රූපෙට නැ රූපෙට යන වෙලාවක් දැක්කොත් අපි මෙහි ඇවිල්ලා ලංකාවේ මිනිස්සුත් මෙහි ආපුවාම කුරුල්ලෙක් දැක්කොත් ඒ කුරුල්ල සම්පූර්ණයෙන්ම හෝ සෑහෙන ලංකාවේ කුරුල්ලන්ට වඩා වෙනස්නේ. ඒ නිසා ඒ කුරුල්ල බොහොම සිත් බඳිනවා. මොකද අලුත් జాතියක්. හිටියොත් එක්ක මහතයි එක්ක නැත්නම් මොනවා හරි මේ ලංකාවේ ක්‍රමෙට නෑ. ඉතින් එතකොට ඒ කෙනා අර දැකපු රූපේ දැකපු සතා කුරුල්ලෙක් හරි සමනලෙක් හරි මලක් හරි මොකක් හරි. ඒ දැකපු ගමන් ඒ කෙනා ඒ සතාගේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගියොත් එයා නිමිත්තක් කරගන්න ගියොත් අලගිය මොලගිය හොයන්න ගත්තොත් එයා ඒ තාක්තුරට නැවත සතිය පයෙහි පිටවන්න තියෙන අවස්ථාව පැහැරහරි. ඒ නිසා එතනදී සතාට හිත ගිය බව දැනගෙන නැත්නම් කුරුල්ලෙකුට හිත පිට ගියා නැත්නම් මේ පයේ තිබුණ ඔපේ පයි ඔපේ කයි ඔපේ තිබුණ හිත ඇහි ඔපේට ගියා. මෙතෙක් වෙලා කාය විඥානයේ කියපක දැන් චක්කු විඥානේ බවට පත් උනායි කියලා දැනගත්තට පස්සේ ඒ යෝගාවචරයේ සතාගේ දැකපු බාධා වෙන්න හේතු වෙච්ච සතාගේ නිමිති නොගැනීම ව්‍යංජන අනුව්‍යංජන නොගැනීම කියන එක බුද්ධ වචනේ. එතන අංග ප්‍රත්‍යංග නොබැලීම, අලගිය මුලගිය විස්තර නොබැලීම තමයි මෙතන සංවරය කියලා කියන්නේ. එහෙම සංවර කරගත්තොත් පමණක් එයාට නොබෝ කලකින් නැවතර পায়ට හිත ගන්න පුළුවන්කම හම්බ වෙනවා. යම් හේයකින් ඒ අලුතෙන් දැකපු රූපෙට හිත ගිහිලා ඒක දිගේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග නිමිති ගන්න ගියොත් ඒ තාක් මෙතෙක් නිර්මලව නික්ලේශීව පැවති චිත්ත වීදිය ඒ රාගය නිසා නූපන්න කුසල් රාශිය පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නූපන්න කුසල් රාශිය පහළ වීමට කරුණු දෙක තුනක් තියෙනවා. Taman avankව Tamanගේ භාවනා දිහා බැලුවොත්. එකක් තමයි මේ රූපය නැත්නම් ඇහෙන් මේ ලබන දේ වඩා මන බන්ධන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් දස්සන කාමේ සහ කාම දර්ශන ඇති කරනවා. ඒ වෙනුවට මේ পায় එච්චර රසයක් ගෙන දෙන්නේ නැහැ. পায়ේ ශක්තිය පිහිටියත් ඒකෙන් එච්චර ওই රූප බලනා විතර විචිත්‍රතාවයක් ගෙන දෙන්නේ අනිත් එක කොම සියුම්ම ක්‍රියාත්මක වෙන තමයි পায়ේ හිත දිගින් දිගට යනකොට ඇඟට නොදැනි පයේ හිත සක්මනේ හිතට ද්වේෂක් හිතේ පහර නොදකින් කියන ගතියක් පහර වෙනවා. එතකොට අර එලිපත් ඉන්න බලලා වගේ හිත එළියට පනින්නෙම අලුතෙන් ආපු අරමුණට. එතකොට ඒ කියන්නේ අර තමන් කරගෙන හිටපු වැඩේට තියෙන ද්වේෂය, තමන් කරගෙන ඉන්න වැඩේට තියෙන ඒකාකාරීකම, කරගෙන ඉන්න වැඩේට තියෙන නීරස ගතිය, කරගෙන ඉන්න වැඩේට තියෙන එපා වෙච්ච ගතිය නිසා අර පිටින් එච් එකට පිටින් අපේකට ඇදලා යනවා. ඇදලා ගිය ගමන් මේ द्वේෂයට සාපේක්ෂව අර බලපු එකේ නිමිති ගැනීම, ව්‍යංජන අනුව්‍යංජන ගැනීම, අංග ප්‍රත්‍යංග ගැනීම සිද්ධ කරගෙන සිද්ධ කරන යනවා. අන්තිමට යෝගාවචරයට බොහෝ කාලයක් යනවා දැකපු රූපේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගියොත්. ඉතින් අපි හිතුව මේක සැරයක් වෙලා, දෙකක් වෙලා, තුනක් වෙලා බණක් අහලා ලෑස්තිලා යන යෝගාවචරෙක් කියලා. එයා යම් වෙලාවක යහපැත්තට ගිහිල්ලා හැරෙනකොට පුළුවන් තරම් නැවතිල්ලේ නිශ්ශබ්දව හැරෙනවා. එතකොටම ඔන්න රූපයක් දැක්කා. දකින්නකොටම එයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් Tamange අර කරගෙන හිටපු වැඩේට තියෙන द्वේෂයට සාපේක්ෂව ඒකාකාරීකමට සාපේක්ෂව නීරසකමට සාපේක්ෂව මේක රසය බලනවා. මේක විචිත්‍රත්වය බලනවා. ඒ නිසා මේ දෙක අතර තියෙන සාපේක්ෂතාවයක් සක්මනට එපා වෙලා නම් රූපේ වඩා මන බදන ගතියක් වෙනවා. මනබඳන ගතිය ආපු ගමන් ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන ගතිය වැඩි. නිමිටි කරන ගතිය වැඩි. අංග ප්‍රත්‍යංග බලන ගතිය වැඩි. මෙන්න මේක මේ අනතුරුදායක අවස්ථාවේ මේ මේ හෙලෙත්තාඩු අවස්ථාවේ මේ ස්ථිරතාවයක් නැති අවස්ථාවේ හදා ගන්න පුළුවන් වුණොත් දැනගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට තේරෙනවා නික්ලේශී දෙයට වඩා හිත නිතරම කෙලස් දනවන දෙයට පැදුරටත් නොකිය පනින. අර අර වල්සත්තුන්ගේ හැටි මේ. අපි දන්නවා මේ බල්ලෙකුට කොච්චර කැම දුන්නත් අසුචි ටිකක් දැක්කොත් ඌට පොඩ්ඩක් ගිහිලක ලෙව කාලා ආපුවාම ඌගේ ඉස එකක්ම අඩු වෙනවා. ඒ නිසා ඌට ඕනකමක් තියෙනවා මේ. අපි ගෙවල් දොරවල් වල විස බීජ නැතුව හොඳට හයලා ආර් ගැසලා දුන්නට කනවා තමයි. ඒ වුණාට අරක ගඳවත් බැලුවේ නැත්තම් ඌට පොඩි ඉස එකක්මක් වෙනවලු. මම දැන් ලංකාවේ බලන්න මේ උන්ට නම් මම දන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා ඌ ඒකට යනවා. ඉතින් මහත්තයාට හරි ලැජ්ජයි වැඩේ. අසුචිත අදිනවා. කබරකොයෙකුට මැරිච්ච බලුකුණක් තියනවා දැක්කොත් ඒක කනකොට කොච්චර ගඳ තිබ්බත් කොච්චර අප්පිරියවනත් ඒක රස කර කර දිව ලෙවක කන හැටි බලන්න. ඒ කබරයාගේ හැටි ඊට වඩා කැතයි අපේ හිත. ඒක මේ නික්ලේශී තියෙන මේ පයේ වැඩපිළිවෙල එපයි කියලා නීරසයි කියලා කම්මැලි කියලා ඒක අර දැකපු අලුතින් උපදින කෙලෙස් ධාරාවට ඇදලා යන්නේ ඒ එන ඕජාවට ඇදලා යන්නේ කවුරුත් කියලා දීලා නෙවෙයි. හොඳට මතක තියාගෙන ඉන්න චේතනාපූර්වකව නෙවෙයි. අචේතනිකව යන්න. ඉතින් මේකට පශ්චාත්තාප වුණොත් වෙන්නේ මේක හදාර ගන්න තියෙන ඉඩ නැති වෙනවා. සදාචාරවාදියා අවාසනාවන්තයා මෙන්න මේක පිළිබඳව පශ්චාත්තාප වෙනවා. ඒ කෙනාට ඒ නිසා මේ සිද්ධිය පිරිසුදු මනසකින් බලන්න බෑ. නිතරම පශ්චාත්තාප වෙනවා. චික්කේ හිත පිට යනවනේ. චික්කේ මේ ව්‍යංජන අනුව්‍යංජන බැලුවනේ කියලා. නමුත් මේ එකක්වත් මගේ කෙලෙස් නෙවෙයි මේ මානව මනසක කෙලෙස්. මම මෙතන නිරීක්ෂකෙක් විතරයි. බුදුරජාන් වහන්සේ අපිට දීලා තියෙනවා පාඩම් පන්තිය. බුදුරජාන් අපිට දීලා තියෙනවා කමඨාන් සුද්ධ කරලා මෙතන පණිනවා. පෙන්නට මේ උඹ නෙවෙයි. බලපං භාවිත නැති මනස කෙලෙසට අදිනවා. ඉතින් උඹට ඕක හුණු ගාලා බේරන්න පුළුවන්. කවුගෙත් එකයි. ඒ කියයි මේ මේ ඥාන පිරිමේ පිරිවේ වේදයක් නැහැ. මෙන්න මේක මේ තියෙද්දි මේ බැලිල්ල සීල ශික්ෂාවට අයිති වෙන එකක් නෙමෙයි. මේක ප්‍රඥා ශික්ෂාව. මගේ මනසේ වැඩ කරන ස්වභාවය. අපි මේ ස්වභාව ධර්මයේ දැනගෙන ඒකෙන් වැඩ ගන්න එක නෙමෙයි විද්‍යාවෙන් කරන්නේ. මේ මනසේ ස්වභාවය දැන ගැනීම මේක යෝගාවචරයක් විසින් කළ යුතු තමන්ගේ සුභසිද්ධිය සඳහා අත්‍යවශ්‍ය වූ අත්‍යන්ත වූ අත්‍යවශ්‍ය වූ ඉන්ද්‍රයන් দমনයක් ශික්ෂාවක් හික්මීමක් කියලා තේරුම් ගන්න මිනිස්සයා උප්පත්තියම විපස්සනාට බර මිනිස්සයා. උඟ දෙනෙක් හිතනවා නෑ නෑ මේ හිත පිටපයින් කොහොඳත් නෑ. කොහොම හරි ඒක නතර කරගන්න ඕනේ. හිත දිගටම සක්මණේම පවත් ගන්න ඕනේ නිසා හැරෙන්නේ නැතුව සක්මන් කරන්න තියෙනවා හොඳයි වගේ. අර මේ පැලැස්තර අලවන වැඩ පටන් අරගන්න. බඩවලට තමයි අදින්නේ. ඉතින් ඒක නිසා මේ යෝගාවචරය කොච්චරක් මෝරන්න වෙයිද? මේක හොඳ ප්‍රස්තාවක් දැනගන්න මේ හිතේ අභාවිත හිතේ ස්වභාවය නෝපන්න කුසල් ඇතිවීමට සහයෝගය දක්වනවා. කුසල් අකුසල් නොහිපද වෙන අරමුණ භාවනාව සතිය නීරස, ඒකාකාරී, කම්මැලි, නිදිමත, අනතුරුදායක සැක උපදවන දෙයක් බවට පත් කරනවා. මෙන්න මේක තමයි මායя කියන්නේ. මේක තමයි කෙලෙස් කියන්නේ. ඉතින් ඒක දැකලා, ඒ කෙලෙස් ඇති වෙන හැටි දැකලා මෙතනදී මේ හිත පිට ගියාට මේක මගේ මන අපිට ගියා නෙවෙයි මේක චේතනාවක් නෙවෙයි මේ හිතේ ඇති උඹට පුළුවන් නම් හික්මීම ගැන හැඟීමක් තියෙනවා නම් මේ වල් සතෙක් ගැන මේ කතා කරන්නේ මෙන්න මෙතනදී මේ වෙන සංසිද්ධිය වෙන කෙනෙක්ගේ එකක් වගේ බලන්න. මේකට පශ්චාත්තාව නොවි බලන්න අකම්පිත මනසකින් බලන්න කියන එක තමහරෙකුට හිතා ගන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි නිවන් දොර තියෙන්නේ එතන නම් අපි කොච්චර පින් කළා මෛත්‍රී බුදු ආමඳුර හම්බුණත් ඊට පස්සේ ඊගාවට බුද්ධ කල්පේ බුදු ආමඳුර හම්බුණත් මේක දැනගෙන මිසක් එහාට යන්න බැරි නම් කෙනෙකුට සිද්ධ වෙනවා මේක තිත්ත බේතක් වුණාට මේක බොණ්ඩ වෙනවා. අන්න එතනදී හන්දියට යනකොට නැත්නම් හැරෙන තැනට යනකොට මගේ හිත මෙතෙන්දි පිටපණින ගතිය වැඩි. ඒ නිසා මම හොඳ අවධානයෙන් ගිහිල්ලා. ඒකට කියන්නේ මෙතෙන්ට යනකම් ගෙනිච්ච සතිය හැරෙනකොට කැඩෙන්න ඉඩ නොදී නැත්නම් වැටෙන්න ඉඩ නොදී බාල වෙන්න ඉඩ නොදී නඩත්තු කරනවායි කියලා කියන්නේ උත්ථාන සම්පදාව නෙවෙයි ඒ කියන්නේ ආරක්ෂ සම්පදාව. උපයා ගන්නාලද සතිය බිඳෙන්න වැටෙන්න නොදී ආරක්ෂා කිරීම. ඉතින් මේ මේ මේ මේ අපි ඉන්න සමාජයේ දැන් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඒකේ උත්හාන සම්පත්තිය වැඩි වුණාට ආරක්ෂක සම්පත්තිය පිළිබඳ කිසිම හැඟීමක් නැති જાතියක් තමයි මේ බටහිර ආර්ථිකයේ තහ මේක බටහිර නෙමෙයි මම දන්නවා. නමුත් ආසියාකර ආර්ථිකයේ තිබුණේ උත්හාන සම්පත්තිය අධිකම් අපි එච්චර ඉන්ඩස්ට්‍රියස් නෑ එච්චර දක්ෂ නෑ මත උපයපු දේ අරසා කිරීම අතින් අර පිටිමැස් මාතින් සම්පූර්ණ වෙනස් ආකල්පයක් තියෙන්නේ මේ ආසියා කරේ නැත්නම් අපි ওই ඉන්දියාවේ ලංකාව වගේ රටවල් තියෙන ආර්ථිකේ. ඒ නිසා මේක හරිම අරබිඩම සඳහායකයි. ගොඩක් කාබාසිනියකමට හම්බ කරන්නේත් නැහැ. ගොඩක් පොසත් වෙන්න හදන්නේ තියෙනදී අරස කර ගන්නවා. ඉතින් මේ උත්හාන සම්පදාව කියලා දුන්නට ආරක්ෂක සම්පදාව. එහෙම නැත්නම් මේ උපයා ගන්නා ලද්දේ ආරක්ෂා කරේ නැත්නම් තමන්ම තමන් උපය ගන්න දෙයට නිග්‍රහ කරා වෙනවා. ඒක තමයි consumerization කියලා කියන්නේ. ඕක තමයි සම්පූර්ණ සත්‍යිද්ධිය. මේක තොග වශයෙන් හදන්න පුරුදු කරනවා. ඒ මිනිස්සු කියනවා මේක කාලා හරි කමන්නේ විනාශ කළා හමන්නේ අලුත් එකක් ගන්න බලපන්. එතකොට තමයි මේ ඉකොනොමි එක දුවන්නේ. ඒකට තමයි මේ රට පුළුවන් තරම් ක්‍රමසහවිදි හොයන්නේ. ඉතින් ඒ උපක් ඒ ආර්ථික ක්‍රම ලංකාවට ගැලපෙන්නේ නැහැ. ලංකාවේ තියෙන උපයාගත්ත දේ දරුවාට දීලා දරුවාගේ දරුවාටත් දීලා මේක પરම්පරාවෙන් પરම්පරාවට ගෙනියන ක්‍රමයක්. එන්නේ ඒ සංකල්පයක් තමයි තියෙන්නේ සතිය උපදව ගන්නවා. ඒකට අපි කියනවා සති මාත්‍රාව කියලා. ඒ උපයා ගන්නාලද සතිය අනතුරුකදී, අමලියකදී, කරදරයකදී පුළුවන් තරම් වැටෙන්න නොදී ආරසා කිරීමේ පිළිවෙල නෝපන් අකුසල් නොයිපදවීම සඳහා ගන්නා ප්‍රයත්නය මේක සතර සම්‍යක් ප්‍රදන් වීර්යයේ පළවෙනිම වීර්යය අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන න උපාදාය චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න. චන්දං ජනේති වායමති වෑයමක් කරලා බලනවා මේ එහා කෙලවට එනකන් ඇති කරගත්ත සතිය කඩා ගන්න නැතුව එන එකේ වෑයම. දැන් සතිය ඇති කරන්න නෙමෙයි මේ වෑයම් කරන්නේ. ඇති කරගත්ත සතිය හැලහප්ප ගන්න නැතුව කරා විඳ ගන්න නැතුව ඉඳින්න වෑයම. චන්දං ජනේති වායම. විරියං ආරබති. එතෙන්දී හිතා ගන්නවා මං ආයශරයෙන් මේ කුණේ ඉඳලා එහා කොණ්ඩේ යනකම් උදෝට සතිය එක දිගටම නඩනවා. වඩලා බලනවා මම මේ ඇති කරගත්ත සතියට නම්බු කරලා එහා කෙළවරදී කැඩෙන්නේ නැතු වෙන්න ගන්න වීරියක් කරනවා. උත්සාහයක් කරන විරියන් ආරම්භදී චිත්තම් පක් ගන්නාදී හිත දැඩි කරලා අල්ලා ගන්නවා. මං කොච්චර හම්බ කරත් වැඩක් නැහැ මේ. එහා කෙළවරට ගියාම අතවල්ලේ වැටෙනවනේ. ඒක නිසා හිත දැඩි කර ගැනීමක් එතෙන්දි කරන චිත්තම් පක් ගන්නාදී පදහති. අන්නේ පදන් විහිරිය කියන මෙතන හැමදාම වැටෙනවා. මෙතන වැටෙන එක බුදුහාමර අපිට දෙන අභ්‍යාසයක්. මම මැදදි සතිය ඇති කරන්න හැටි දන්නවා මෙතෙන්දි කැඩෙනවා. මම ඒ නිසා කොහොම හරි ඒ ගිනිච්ච සතිය එහා පැත්තෙන් කඩා ගන්නතෝ මෙහා පැත්තට ගේන්න පුළුවන්කම බාධක දිවීම තරඟක දක්ෂ ක්‍රීඩකයෙක්ගේ උපමාවක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තැනකදී බුදුජානනාංශ උපමාවක් දීලා තියෙනවා. මනුස්ස රාජද්‍රෝහියෙක් හම්බෙලා රජුරෝ සම්පූර්ණ ඔප්පු කරන්න එයා වැරදි කාර්යයක් කරනවා සජ්ජන සෑහෙන සාධාරණසයක් තියෙනවා මේ නිසා රජුරන්ට විරුද්ධව කටයුතු කරව කියලා උදහසක් එනිසා මේ මිනිසෙක් කියන ඔබ මරණ දඬුවමක් මම නියම කරන්නේ යම් ඉද ප්‍රස්තාවක් දීලා අද හවසට මේ විශාල පිට්ටනියට නගර සෝබණියක් කරනවා කියන්නේ නැටුමේ ගැයුමේ වැයුමේ ඔක්කොම දන්න සෝබණියක් කරන මිනිස්සු ගොඩාක් ඉනවා සංගීත සම්දර්ශනය බලන්න මේ මිනිස්සු නටනට සංගීතය රස විඳිනවා උඹට වෙනවා මේ සෙනග මැදින් තෙල් පිරිච්ච කලයක් ඔළුවේ තියාගෙන යන්න යම් විදියකට තෙල් කලෙන් පෙත්ත කවල තෙල් පුරවල තියෙන කඳුලක් හැලුනොත් පිටිපස්සේ ඉන්න ගහලෙක් වෙනවා බෙල්ල ගසා දාන. එනිසා මිනිස්සු කොච්චර රස වින්දත් උඹ තෙල් කලේ කඳුලක් හලන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව කොහොමද මේ පිරිස් මැදින් යන්නේ? ගියොත් අබේ දාන්නේ දෙනවා. නැත්තම් බෙල්ල ගහලා දානවා. අන්නේ වගේ මෙතෙන්දී අනකන් තෙල් කලයක් පුරවගත්ත මිනිස්සෙක් තෙල් කලේ හැලෙන්නේ නැතුව අනිත් පැත්තට හැරෙනවා වගේ මේ කරන වෙලාවේදී මේ චක්කුණ රූපන් දිස්වා විතරක් නෙමෙයි ශබ්දත් එනවා. වෙන දේවලුත් එන්න පුළුවන් අපි උපමාවට ගත්තේ අන්නිතින්දී හරව ගන්න ගන්න උත්සාහය අරගත්තොත් ඒ යෝගාවචර තීරණය රූපේ දකින්න තියක නෙවෙයි මෙතන ගැලවුම තියෙන්නේ රූපේ දැකලත් තමන්න දැනගන්න ඕනේ මේ රූපේ දැකීම හරහා කෙලෙස් මාර්ගයක් පෑදෙනවා පිට වෙනම නාලිකාවක් නෝපන්න කුසල් තමන් අර හිටපු පුරුදු කරපු කායගත සතිය නික්ලිෂි මාර්ගයක් තියෙනවා. මෙන්න මේ දෙකේදී දෙකටම උරුට්ට වෙලා තියෙනවා, ඔද්දල් වෙලා තියෙන වෙලාවේදී මේ කෙලෙස් සහිත දෙක වෙනුවට අර නීරස වුණත් අර පයේම හිත පවත්තලා සතියෙම හිත පවත්තලා පවත්වන්න පුළුවන් ගතිය තේරුම් ගත්තොත් යාට තියෙනවා manussත්වයේ manuss මනසේ කලින් විශේෂයෙන්ම උපදේශයිත මනසක චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති කියන මනසට මේක අදිෂ්ඨානයක් කරගන්න පුළුවන් රූපෙ පෙනුනට එතකොටම මේ නික්ලිෂී තැනට හිත ගැනීමේ යුතුයකම තමයි මගේ ශික්ෂා වෙන්න ඕනේ. එහෙම නැත්නම් මගේ ප්‍රඥා ශික්ෂා වෙන්න ඕනේ. මට ඕනේ නම් ගන්න පුළුවන්. මේ හික්පීම තිබෙන එක තමයි බුදුරජාණන් වහන්සේ උලුප්පදක් ගන්නවා. කතංච භික්කවේ සංවරෝ හෝති. කොහොමද මහන්නේ භික්ෂුවක් සංවර වෙන්නේ? Taman මේ එක පෙතක නික්ලේශී මාර්ගයක යනකොට කෙලස් ප්‍රවාහයක් ඇතුල් වෙනවා. ඒක යාග දෝෂයක් නෙවෙයි චේතනාවකුත් නෙවෙයි. දැන් මෙන්න මෙතෙන්ද ගිහිල්ලා මේ හෙලෙත්තාඩු වෙච්ච වෙලාවක මං හිටපු තැන නික්ලේශී මේ යන්න හදන තැන කෙලස් ඒ නිසා මට පුළුවන් ද ශික්ෂාවක නාමයෙන් චප්පානක සූත්‍රය සාරේ නාමයෙන් මට හිටපු අරමුණේ ඉන්න. ඊර්පරමේ හිටියානම් එයා අර දැකපු රූපේ දැකලා ව්‍යංජන ගන්නෙත් නෑ, අනුව්‍යංජන ගන්නෙත් නෑ, නිමිති ගන්නෙත් නෑ, අංග ප්‍රත්‍යංග ගන්නෙත් නෑ. ඒ රූපය අප්‍රිය රූපයක් උණයි කියලා ද්වේෂ කරන්නෙත් නෑ. ප්‍රිය රූපයක් උණයි කියලා මනාප වෙන්නෙත් නෑ. මොකද ඒක නෙවෙයි කාරණාව දැන් ආපහු ගන්න එකයි කාරණා. ආන්න මේ දේ ඒ යෝගාවචරයට ඒ බොරදීයේදීම අල්ලා ගන්න පුළුවන් වුණොත් හැල හැප්පෙන වෙලාවේදීම අල්ලා ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය එතනදී තියෙන පියවර මුළු සංසාරෙම තමන් තමන් ගැන විශ්වාසය කරන පියවර. බුදුන්වත් අදහන්නේ නැහැ ඒකෙදී. බුදුහාමුදුරු උපදෙස් දෙන බව හැබැයි නමුත් බුදුහාමුදුරණ කරන්න දෙයක් නැහැ. තමන් මේක ලක්ෂ වාරයක් අත්තරද්ද වරද්දා ලක්ෂ වාරයක් කමඨාන සුද්ධ කර කර ලක්ෂ වාරයක් වැටි වැටි මං අනිත් දවසේ කරන්න අනිත් දවසේ අල්ල ගන්නම් කියන මේ ප්‍රධාන වීඩියෙන් ගියොත් යාට තේරෙන්න පටන් ගන්නවා මේ අවස්ථාවේදී විනිශ්චය ගන්නවා මිසක්කා කල්ැතු විනිශ්චය කරලත් බෑ මේ වෙලාවේ උපදෙස් දෙන කෙනෙක් එතෙන්ට එන්නේත් නෑ මොන විදිහින් හරි හිත පිට ගියොත් ගෙවන්න වෙන්නේ තමයි නූපන්න කුසල් රාශියක් පහළ වෙනවා අන්න ඒක දැනගන්න පුළුවන් නම් යාට තේරෙනවා මෙතෙක් කල් අර කයෙහි හිත පවත්තමින් වඩන ලද මේ අරමුණ ക്ഷേමය නැත්නම් මේ නිවාපය නොතිබුණා නම් මේ අනිවාර්යයෙන්ම හිත රූපයකට ගිහිලා කෙලස් වඩනවා කියන එකට අසරණයි අපි අනාතයි. ඒ විනෝඩ වඩලනද අරමුණක් තීබිලා යෝගාවචරය කොයි වෙලාවක හරි ජාම බේරගත්තොත් ඒ පිට යන එක වෙනුවට අරමුණට මූල කර්මස්ථානට වම දකුණට හිත ගත්තොත් එයාට පේනවා මේ කෙලෙස් උපදින්න පුළුවන් තැනක මම දැන් කුසල් උපදවනවා කුසලතාවයක් උපදවනවා. වෙන කෙනෙකුට නම් අනතුරුදායක තැනක් මම මෙතෙක් නොකල අභ්‍යාසයක් කරා නොකල ශික්ෂාවක් කරා අධි කුසලයක් උපයා ගන්න කාරණාවක් කරගන්නවා. ඉතින් කෙනෙකුට ඒක අධි අකුසලයක් වෙන අතර කෙනෙකුට අධි කුසලයක් වෙනවයි කියන එක 100ට 100ක් අහඹයක්. කවදාකවත් කල්ලාතු කියන්න බෑ. කාටවත් මෙහෙම වෙයි කියලා පෙරවදනක්වත් කියන්න බෑ. පූර්ව මේ මේ පෙර නිමිත්තක්වත් කියන්න බෑ. ඒකේ ඒ තරම්ම අත්‍යන්තයි ඉලෙක්ට්‍රික් කියලා කියන්නේ සිද්ධ වෙන නිසා ඒ වෙලාවේ තියෙන එක්ක අපාය එක්ක නිවන. ඒ පැත්තට ගියොත් අපාය මේ පැත්තට ගියොත් නිවන. ඒිට මොහොතකට ඉස්සෙල්ලා විනිශ්චයක් නැහැ. මොහොතකට පස්සෙත් විනිශ්චයක් නැහැ. මෙන්න මේ උණු උණුවේ තියේදී මේක කෙලෙස් මාර්ගය මේක නිකලෙස් මාර්ගය කියලා තේරුම් ගන්න පුළුවන්කමට තමයි manussකම කියලා කියන්නේ. ඕක අත්දකින් නැත්තම් නැත්තම් ඕකට අපි විවෘත වෙලා නැත්තම් අපි ඒකට තරම් සුසර වෙලා නැත්තම් අපි ඒකට තරම් ප්‍රණීත වෙලා නැත්තම් අපි කොච්චර දෝ කියනවා ඉතින් මේ තරම් නරක රූප තියේදී කොහොම තපස් රකින්නද කියලා. ඉතින් කට්ටියට රෙදි හඳන්න හදනවා සුදු රෙදි හදනවා රටේ විවස්ථා හදනවා එහෙම නැත්නම් මේ සදාචාර සම්පන්න නීති පාස් කරනවා කවදාකවත් හිතන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන තමන්ගේ හිතෙයි තමන්ගේම ගැළවෙම තියෙන කියලා. ඒ නිසා මේ ගැළවෙම තියෙන තමන් අතේ කියන එකම එක නායකයා බුදුහාමුදුරුවෝ විතරයි. ඉන් එපිට කිසිම කෙනෙක් කිසිම දේශපාලන නායකයෙක් කිසිම ආගමික නායකයෙක් කිසිම ආර්ථික විශේෂඥයෙක් කිසිම සමාජ විද්‍යාඥයෙක් මම දැකලා නැහැ. මොකද එතකොට එයා ළඟම නම් තියෙන්නේ භාවනා යෝග්‍යාවචරණ නම් තියෙන්නේ මේ දේශපාලනඥයට වාසියක් ලබන්න බෑ ඒකේ. ආර්ථික විශේෂඥයට වාසියක් ලබන්නත් බෑ. සමාජ විද්‍යාඥයට පෙනේ පුම්බන්න බෑ. ආගමක් පතුරවන්නත් බෑ. මෙතනින් එහාට ආගමක් නැහැ. මෙතෙන්ට එනකන් නම් ආගමක් තියෙනවා. මෙහෙට ආවට පස්සේ බුදුහාමුදුරෝ යම් ආකාරයට තමන්ගේ චිත්තසංතානය මේක බේරගත්තේ කොහොමද? ඒ ආකාරයෙන්ම එහා සමාන සූරවීර ධීරකමකින් මේක බේරගත්තොත් තේරෙනවා මේ බුදුහාමුදුරුව අපිට මේ උගන්වන්නේ කොච්චර කියලා දෙන්න බැරි දෙයක්ද කියලා. වෙන කෙනෙක් හිතන්නේවත් නැහැ මේ කියන්න පුළුවන් කියලා. අපේ අම්මලා තාත්තලා නම් හිතන්නේම නැහැ මොකද දන්නවා අපි ඒ තරම මැට්ටෝ. මුන් කිව්වට අහන්නේ අවුව කිව්වට අහනද මුන්. අර ඒ කබරේකට මේ මේ බලුකුණක් දැකලා නොකහින්ද කියන බණ කියනවා වගේ. බල්ලෙකුට අසුචියක් දැකලා නොකහින්ද කියන බුදුහාමුදුරුවෝ මේක කියන්න ගත්ත අදිෂ්ඨානය ගැන පොඩ්ඩක් හිතන්න. දිගින්ද හරින්ද අපිට අපි මොනවා බලාපොරොත්තු වෙන්නේ? නමුත් බුදුරජාණන්සේ දන්නවා එහෙම නැත්නම් මිරිතනින් වතුර බැසියේ හිත යන හරියක් යන්නේ කෙලෙසෙට. මේ ආවට ආයිබෝයි කියාගෙන ආයිබෝන් කියන ඉන්න ඔක්කොම උල්පන්දම් දෙන්නේ මේ කෙලෙසෙට. එහෙව් එකේ කෙනෙකුට අවශ්‍ය නම් බුදුරජාණන්සේ කෙලෙස් වලට අදිනායට ද්වේෂ කරන්නේත් නැහැ. හැබැයි අවශ්‍ය නම් මෙන්න පුතා බඩු. මෙන්න උපදේශේ. මෙන්න කමට අහසුද්ධ කරලා අනිත් දවසෙත් ඵලයන් ගිහිල්ලා ඒ රූපයක් දැක්කට පස්සේ එතනදී ඒ රූපයේ එහෙන් හිත කෙලෙසට අදිද්දි මේ පැත්තේ නික්ලේශී තනතියදී එතනදීම තීන්දුව කරගන්න පුළුවන් මේක මේ දැනගෙන නික්ලේශී තැනට එන්න ගියොත් මේක වළක්වන්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැහැ. මායයටත් බෑ. කෙලෙසකටත් බෑ. යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, භූතයෙකුට, බ්‍රහ්මයෙකුට, දෙවියෙකුට මොකාටවත් කරන්න බෑ. ඒ ඇත්ත සහලවල වඳිනවා මේ මිනිස්සයා බේරුණ බේරිල්ල කිය. ඒ තමයි එක චිත්තක්ෂණයයි එක සිද්ධියයි. නමුත් ඒ ඒ ඒ ඒ ගන්න ඒ ගැම්ම ඒ මිනිස්සගේ මුළු සංසාරෙටම ආය කවදාකවත් අමතක කරන්න බෑ. එයා දන්නවා මම මෙන්න මේ වගේ වෙලාවකදී මේ පැත්තට යන තීදී මම බේරගත්තා. මං ඊට පස්සේ දවසක් ආවොත් මං ආයෙසරම් මේක කරන්න ඕනේ කියලා ඒ ඇති වෙන පෞරුෂත්වයේ වෙනස ඒ ඇති වෙන රුචි අරුචිකමේ වෙනස කවම කවදාකවත් ආයෙ නැති වෙන්නේ එයාට පේනම හැබැයි නැති වෙනවා වගේ නමුත් ඉදිරියටම තල්ලු වෙන්න පටන් අරගන්නවා ඒක නිසා බුදුචානන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් ඒ වගේ අපිව ගත්ත නිදර්ශනය වගේ හිත පිට යන හදන වෙලාවේදී බලාපොරොත්තු සූම් කරගන්න එපා උත්සාහ කරන්නේ දවසක තේරෙයි අන්නේම තේරිච්ච දවසේ තේනවා උපට්ඨිත කාය සති. එයාට තියෙනවා ඊට කලින් උපෙන් ලද කායගත සතිය තියෙනවා. එහෙම නැත්නම් මේ හදිසියේදී යුද්ධ පිටියේදී බංකර හදාදා ඉන්න බෑනේ. හදපු බංකරයක් තියෙනවා. එතකොට හදිසි වෙලාවට බංකරයට රිංගනවා වගේ උපට්ඨිත කාය සතා කාය සතා සතිච්ච විහෙරදී අනිතරම ඉන්නේ මේ වගේ අනතුරුදායක තැනකට ආවොත් මට බුලට් ප්‍රූෆ් කැබින් එකක් තියෙනවා. එහෙම නැත්නම් බුලට් ප්‍රූෆ් කාර් එකක් තියෙනවා. එහෙම නැත්නම් මට බංකරයක් තියෙනවායි කියලා මේ කයෙහි සතිය පිටවි පිහිටවීම බංකරයක් කරගෙන ජීවත් වෙන්නේ. කයෙහි සතිය පිහිටුණු පිහිටුණු ලද්ද කායේ සතිය කායගත සතිය බුලට් ප්‍රූෆ් කාර් එකක් කරගෙන ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ඉබ්බ කට්ටක් කරගෙන ජීවත් වෙන්නේ. එයා ඒකට ඇතුළට යන එක තමයි කරන්නේ. ඒ නිසා උපට්ඨිත කාය සතිච විහෙරති අප්පමාන චේතස. යාට ඇති වෙන්නේ හිතට බුදුරජාණන් කියන්නේ යා බුදුරජාණන් වහන්සේගේ මේ අප්පමාන චෛත්‍යය කියන්නේ ප්‍රමාණ කරන්න බැරි චේතනා කියලා කියන්නේ මේකට වචනයක් දෙන්න පුළුවන් සමස්තය දකින්න. මේ රූපෙට බැඳිලා රූපය අල්ලගෙන රූපයේ කතන්දර ගොතකට ඉන්නව නෙවෙයි. එයා රූපයට යන්න තියෙන අනතුරුදායක නෝපන් ක්ලේශ නෝපදින එකක් දකිනවා. මේ පැත්තේ නික්ලේශී Tamange අරමුණක් දකිනවා. මම දැනටමත් අනතුරුදායකට ගිහිල්ලා ඉන තැනක් දකින්නවා මට බුදුහාමුදුරන්ටත් මේ වෙලාව උදව් කරන්න බැරි තැනක් දකින්න සම්මස්තේම දකිලා එයා ගත යුතු විනිශ්චය නැත්නම් යෝනිසෝ මනසිකාර්ය නැත්නම් සම්මා සංකප්පය නැත්නම් මේ කියන්නේ සම්මා දිට්ඨිය බලන්න නම් සමස්ත දකින්න ඕනේ මේ රූපේ නොදකින් කිව්වොත් කවදාකවත් කරන්න බෑ එහෙම නැත්නම් මගේ හිත පිට නොයාවකව කවදාකවත් කරන්න මේක ඒ අනතුරුදායක තත්ත්වෙටපත් වෙන්නේ පත් වෙලා දැනගන්න ඕනේ සමස්තය බලන්න කොරස් කටේවත් අත දාගන්න බැරුව වහාම හදිසි විනිශ්චය වලට යන්න එපා. හොඳට බලන ඉන්න මොකද වෙන්නේ කියලා. අන්න එහෙම බලන ඉන්න කෙනාට තේරෙනවා ඉස්සලා ඉස්සලා නම් ටිකක් අවස්ථාව පැහැරෙරියා වගේ කියන සම්පත්තිය නැති වුණා වගේ කියලා. ඔක් කරගෙන කරගෙන ගියාට පස්සේ පේනවා ඒ වෙලාවෙදීම ඒ ගන්න ඒ අදහස පුදුමාකාර ඒකට කුසලතාවයක් කියන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් සුපර් මාකට් එකකින් බඩුවක් කවුරුහරි උස්සන්න හදනකොට ඒක පිළිබඳව දැනගෙන ඒකම අල්ලන්න ඉන්න සිවිල් නැඳගත්ත CID කාර්යයේ ඒ හොරකම කරන හැටි බලන් ඉන්නවා වගේ. එයා කවදාකවත් නරකයි ගිහිල්ලා අල්ලගන්න. අල්ලන්න ඕන අල්ලන්න අයිතියක් නැහැ මේ සිවිල් නැඳගෙන ඉන්නකොට. එයාට පුළුවන් වෙන්නේ මේ මිනිස්සයා එන්නේ මේ දොරෙන් මෙයා අල්ලන්නේ මෙන්න මේ වගේ බඩු මෙන්න මේ වගේ තමයි වෙලාවක එන්නේ කියලා මෙයා අනිත් දවසෙත් අල්ලන්න ආයසරයක් කරනවා. ඊට පස්සේ පොලිසියට ටිප් එකක් දෙනවා. මම කියන්නම් සෙල්ෆෝන් එකෙන් කෝල් එකක් දෙන එන්න මම අල්ලන්නේ මම ඉඟි කරන්නම් අසවලා. පුළුවන් නම් අල්ලගන්න කියලා එයා වැඩේ බාර දෙනවා ඒ විධායක නිලධාරියා තියෙනවා. මෙයාට පුළුවන් නෑ පුළුවන් කියන එකයි මම මේ පෙන්වනද මේක දැකලා වැරද්ද වෙන බව දැකලා කලබල නොවි. Taman බලධාරී රහස්සුත්තු සේවාවේ කෙනෙක්. නමුත් මට විධායක බල නැහැ. මට කරන්න පුළුවන් මේක බලලා මේ මිනිහා ඉන්නේ මේ දොරෙන් මෙන්න මේ බඩුව ගන්න මෙන්න මේ වෙලාවට එන්නේ කියලා එක සැරේකින් නැතර කරන්න එපා. නැවත නැවතත් බලලා කෙරුවේ නැත්තම් වැරදි මිනිස්සෙක් පිළිබඳ ටිප් එකක් දුන්නොත් අපරාධි මිනිස්සු අමාරු වෙනවා. ඒක ප්‍රොෆෙෂනලි වැරදි වැරද්දක්. ඒ නිසා මේක කරන්න ලක්ෂ වාරයක්. මෙහෙම සක්මන් කරගෙන යනවා කෙලවරට ගියාම හිත පිට පයින්න හොඳට බල්ල මතක තියාගන්න ඕන අද මං අහු වුණා. මම රූපෙට ගියා. මනාපය මනාපේ පහළ වුණා. කමන්නේ. ඒකේ දෝෂයක් නැහැ. මොකද Tamanට නැවත කයට අන මේ සක්මන්ට හිත ගන්න පුළුවන්කම ලක්කන්න. ඒකෙන් බෑනේ. පමා වුණාට කමන්නේ. මම හෙටත් මේ හොරා අල්ලන්නවා. අනිද්දත් මේ හොරා අල්ලන්නවා. අල්ලන්න අල්ලන්න මොකද වෙන්නේ? අර පිට ගිහිල්ලා කතන්දර ගොතන්න ඉස්සර වෙලා හිත එහි අභිරමණය කරන්න ඉස්සර වෙලා බැඳෙන්න ඉස්සර වෙලා තමන්ට තේරෙනවා දැන් මට දෙපැත්තක් තියෙනවා. මේ නික්ලිෂි මාර්ගය තියෙනවා, කෙලස් මාර්ගය තියෙනවා. ඕන තැනකට යන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී මේ පොලිසිය කැඳවලා මේ වැඩේ කරනවා වගේ මේ යෝගාවචරයා මේ තමන් අතින් සිදුවෙන වැරද්ද ඇත්තම තමන් අතින් නෙවෙයි වෙන්නේ. මේක න්‍යායක්. මේක හේතුඵල දරන. නමුත් මෙතෙක්කල් මං හිතුවේ මගේ හිතේ නොසන්ඩාලකමට පිට ගියයි කියලානේ. මේක දිහා බලනකොට තේරෙනවා දීගිරට බලල්ලු සාක්කිය වගේ අලුත් කෙලෙසයක් ආපු ගමන් හිත බැන්නා. ඒක ස්වභාවේ. මේක වෙද්දි බලන්න හිටපන්. මේක ඥානතෝ බික්වේ පස්සතෝ ආසවණං khයං වදාම කියලා බුද්ධ ඥානසේ සඳහන් කරන මේ නොහුරට නොමකට ක්ලේශයට අදි නැටි දැකලා බලාන ඉන්න පුළුවන්කම තමයි තපස කියන්නේ. ඒක තමයි තාදී ගුණය කියලා කියන්නේ. ඒක තමයි ඉවසීම කියලා කියන්නේ. ඒක තමයි තලතුණකම කියලා කියන්නේ. ඕක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඕක තමයි අෂ්ටලෝක ධර්මේ කම්පන වෙනවා කියන්නේ. මේ දැකපු ගමන් ඉසాత බැඳගෙන අඬන්න පටන් ගත්තොත් එහෙම බුදු අම්මේ මගේ හිත පිට ගියෝ කියලා ළඟ ඉන්න යෝගාවචර කන පැලෙන්න ගහයි ඉනනවා අඬනවා ගෙදර ගිහලා අඬපන් මෙතන අඬන්න එපයි කියලා. අපි කට්ටිය කරන්නේ එතනම ඉඳගෙන අඬනවා. අයියෝ හිත පිට ගියා කියලා මම හරියට කවදාකවත් හිත පිට ගියේ නැති කෙනෙක් වගේ. මේ තමයි ඒ සදාචාරවාදී අපි වැඩේට බාධා කරන හැටි කාටත් වෙනවා. නෝ කවදා හෝ මේක දැකලා දැකලා දැකලා දැකලා Tamanට තේරුනොත් මේකට මම මෙතෙක් කල මම කියාගත්ත නිසා මගේ කියාගත්ත නිසා මගේ ආත්මය කරගත්ත නිසා මම කෙලෙස් උපදවාගත්තා. මේක හරියට දැක්කනම් මේක තියෙන මේ මේ න්‍යායපත්‍යක් කියන්නේ මේ හේතුඵල ධර්මයක් මේ යන්නේ චිත්ත නියාමයක් කියන්නේ මේක මම නෙවෙයි කියන පුරුදු වෙන්න මේක මගේ නෙවෙයි කියන පුරුදු වෙන්න මගේ ආත්මෙ නෙවෙයි කියන පුරුදු වෙන්න එතකොට බුදුරජාණන් සඳහන් කරනවා නේතම් මම නේසෝ හමස්මින මේසෝ අත්තා එතකොට විතරක් එයාර වඩන ලද කායගත සතියට හිත නැවත ගෙන ඒම තමන් ආරක්ෂක ക്ഷേම භූමියකට ගියා වගේ. එහෙම නැත්නම් හිත ප්‍රත්‍යක්ෂණය කරලා කියනවා ඒ කෙලේශිය දුරදි යන්න දෙන්න තුනත කරපාවට ලකුණ තමයි Tamanට නැවත ඒ නික්ලේශී අරමුණට එන්න පුළුවන්කම. නමුත් මෙතන පුංචි කාරණාවක් කියන එක හොඳයි කියලා මං හිතෙනවා. ඊට පස්සේ නැවත හිත ගත්තා ඊයමු දක්ෂ වෙලා. මුද්දට ප්‍රත්‍යක්ෂණය කරන්න කොහොමද දන්නේ දැන් හිත රූපේ නෙවෙයි තියෙන්නේ පයේ කියලා. ආන්නේ ඒක කියන්න බැරි නම් තාමත් මනෝ විකාරයක් වෙන්න පුළුවන්. තාමත් මේ හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා නැවත ගෙදර ආවන ඒක තට්ටු කරලා අහන්න ඔබ කොහොමද දන්නේ නම් කෙලස් තන ගෙදර නික්ලේශයන්ට ආවා කියලා. එයා යකා ගියා නම් හූ තුනක් කියාගෙන තමයි යන්නේ. කිරියත්තක් කඩාගෙන තමයි යන්නේ. කවදාකවත් නිකන් යන්නේ. ඒ නිසා කියන්නේ ඔබ ගියාට බෑ යකෝ. යනවනම් හූතුණක් තුන් අඩේ හූ කියන ඵලයන් නැත්තම් කිරියත්තක් කඩාන ඵලයන් කියලා කඩාගෙනම යන්නේ. නවතාවට පස්සේ නමංගේ හිත වම දකුණේ තියෙනකොට හිතෙනවා මගේ මේ නික්ලේශී తত্ত্বය මගේ මේ මගෙන් මේ කියන නිවාපේ කාටවත් උදුර ගන්න බෑ. මේක මම වඩන ලද කායගත සතියේ. කාටද පුළුවන් උදුර ගන්න. මට මේක සහතික වෙන්නේ මට මේකේ ප්‍රයෝජනේ තියෙන්නේ හිත පිට ගිය වෙලාවක ඒ හිත පිට ගියකට සාපේක්ෂව නැවත හිත කයට ඇරගෙන දැන් කයේ ඉන්නවා කියලා ඒ වෙරිෆයි කරන එක නැත්තම් ප්‍රත්‍යක්ෂණය කරන එක උරගා බලන එකෙන් තමයි යෝගාවචරය මම මිනිස්සෙක් මට ක්ෂණ සම්පත්තිය තියෙනවා මට බුද්ධෝත්පාද කාලය තියෙනවා මට බණ ඇහිලා තියෙනවා මට සත්පුරුෂ සංසයෙන් ලැබිලා තියෙනවා මෙන්න මං වැඩේ කෙරුවා කියලා ඒ පන්දිස්වාංශ කියන බුරුමේ එයාටමයි ඒක වෙච්ච ගමන් යෝගාවචරයටම ඒක තේරෙන්නේ. ළඟ ඉන්න කෙනාට නෙවෙයි. අභිඥාවෙන් නෙවෙයි. නමුත් මේක නෙවෙයි නම් භාවනාවෙන් බලාපොරොත්තු වෙන දේ මට බාධා නැතුව අරමුණේම ඉඳ ලැබේවා කියලා කදාකත් මේ වර්ධනය සිද්ධ වෙන්නේ. මේ මේ මේ මේ කඩප්පුලි සතා මේ දුර්දාන්ත සතා කීකරු කරන්න වෙන්නේ නැහැ. කීකරු කරන්න නම් එයා කනුවක බැඳලා තියෙන්න ඕනේ කායගත සත්‍ය කියලා. අන්න එතකොට එන්නේ මේ අප්‍රමාණ චේතසා කියන එක කියන්නේ සමස්ත දැකීම කියන. ඒකට මේ ළඟදී මම කියුවා ඒක ජවනිකාවක් හොඳම තරුණ කාන්තාවක් තලතුණා මනෝවෛද්‍යවරයෙක් ළඟට එනවා කවුන්සලින් වලට. ඇවිල්ලා යා කියනවා මම තරුණයි මගේ හිත නිතරම දේවල් වලට බයයි අනිශ්චිත භාවයේ නිතරම හිතේ තියෙනවා මට එකම සාන්තිය එහෙම නැත්නම් එකම මේ ගැලවුම් මාර්ගේ මගේ අම්මා දැන් අම්මා ඉන්නේ හොඳටම අසාධ්‍ය තත්ත්වෙක කොයිලාවේ මැරෙයිද දන්නේ. මැරිච්ච ගමන් මම දන්නවා මම හරි අසරණ වෙනවයි කියලා. හැබැයි ඒක මම දන්නවා. ඒක මගේ හිතේ බීතිකාවක් බව දන්නවා. නමුත් වළක්වන්න බෑ කියලා. ඉතින් ඒකට ඒ කවුන්සලින් කෙනෙක්ගෙන් කියලා මේක හොඳට අපි සාකච්ඡා කරමු නිතර නිතර එන්නේ කියලා. ඒතර කියන එක දවසක මම හීනෙන් දකිනවා අම්මට උපස්ථාන කරන එක ප්‍රධාන වශයෙන් කරන්නේ. හීනෙන් දැක්කයි කියලා. මම පුංචි බෝට්ටුවක රුවල් බෝට්ටුවක නැගලා මහමූද මැද ඉන්නවා. මහමූද බුද්ධම විදියට පෙරලගෙන එනවා කුණාටුවකට. මන් දන්නවා මගේ බෝට්ටුවේ ඉඳලා කවම කවදාකවත් මිවෙනි කුණාටුවකෙන් බේරෙන්න බෑ කියලා. ඒ නිසා මන් දන්නවා අනතුර ඒකාන්තයෙන්ම අවගිල ගන්නවයි කියලා මම පුදුම දාඩිය දාලා මම පුදුම බය වෙලා නිදෙන්න කිට්ටයි කියලා මෙයා විච්ච සිද්ධිය ඒ ඒ උපදේශකවරයාට කියනවා. ඉතින් ආයක යකින් පස්සේ කියනවා හිතලා නෙවෙයි කිරුවේ කියලා. දැන් ඔයා මේ පුංචි බෝට්ටුවයි ඒකේ කුඹ ගහයි මම කියලා හිතාගත්ත වෙනුවට මහමූද මම කියලා හිතාගත්තා නම් මොකද වෙන්නේ කියලා. සමස්තේ මම කියලා හිතන මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකින sannivedanayak වෙන්නේ නැහැ. නමුත් මේ ගෑන් ළම ගෙදර ගිහිල්ලා පහුවෙන්දා කියනවා මගේ ප්‍රශ්නේ හරි කියලා. ඔයා දීපු උපමාවේ මට තේරෙනවා මම මේ පුංචි බෝට්ටුව බවට පත් වෙන්නේ බංකොලොත් මනස නිසා. නෝ මම නම් මහමූදිට මම නිකුණාට ඇති කරන්නේ. මට ඕනනම් බෝට්ටුව ගන්න පුළුවන් නැත්තම් ගන්න පුළුවන් කියලා මේ සමස්තයේ බලනකම නිසා හිත පුදුම ප්‍රෞඩත්වයකටපත් වෙනවා. හිත පුදුම තෙදගතියකටපත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අපිට කොන්දේසි විරහිතව දෙනවා. උඹලා බුද්ධ පුත්‍රයෝ. උඹලා බුද්ධ දුහිතෘකාවෝ. ඔය පිස්සු පිහට්ට කෑ ගැහුවට නටන්න එපා. උඹ ගණින් කඩුව ඵලයන් ඉදිරියට මොකාවත් එළියට එන්නේ නැහැ කියලා වගේ මහා පුදුම තෙද ගැන්වීමක් තෙද ගන්නනවා. අන්න ඒකට මේ අපමාන මානස ගන්න ඕනේ. මේ අම්මා මැරෙන බව හැබැයි වෙතින් මම මේ මේ අම්මටම උපදින්න ඕන කියලා හිතාන ආපු ගමන නෙවෙයිනේ. ඉතින් ගිය ආත්මේ අම්මත් මැරිලා නැති මැරෙන්නේ ඇයිද? දැන් මේ අම්මා ගියාට පස්සේ ඊගාව අම්මා ළඟ ගන්න කරන ඒකව දාන කොච්චර කල් නටනවද? ඊගාට හැම නම්බ දැකපුවා. ඉතින් මොහොව සෙනියත හොඳයි නෝ හොඳයි. නමුත් එහෙනම් ගිය ආත්මයක් මට මොකද තියෙන සෙනියත? එහෙම නැත්නම් ඊගාට හම්බෙනා මම මොනවා කියන්න බදාගන්නේ කොහොමද? මේක මෙච්චර පිටලා තියෙනවා නම් මොහොව සෙනියතෙන් ওই වාජනේ. පච බොරු මේ තමන්ගේ ආත්මය පෝෂණය කරගන්න අපි ගහන සින්දු. ඔයගොල්ලෝ තරහයි මයිවා කියනවට මම දන්නව හොඳටම. මම තඹේකට ගණන් ගන්නවා. මම තඹේකට ගණන් ගන්නෑ. මේ තමන්ගේ වැඩේ තමන් කරගන්නවා මේ තමයි අම්මටයි තාත්තටයි පන්තලේ ලොකු ආමතුරන්ටයි යේසුස් වහන්සේටයි කාට හරි දෙන්න හදනවා කියන කියන්නේ හීනමානයක් මේ පෙන්වන්න හදන. බුදුජානනාංශ කියනවා මට වගේම තෙදක් උඹ ළඟ තියෙනවා කරුණා කරලා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්හාති පදහති කියන ක්‍රමයට මේ අනතුරුදායක තැනට ලෑස්තිලා යන්න ගිහිල්ලා බලන්න ඒකෙදී කලෙලි වෙච්ච හිතකින් සී කල්පනාවකින් හිටියොත් අදට වැඩිය හෙට ඒ අනතුරුදායක තත්ත්වෙට මුහුණ දෙන්න පුළුවන්. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වෙලාවක තේරෙනවා මට ඕන නම් කයට ගන්නත් පුළුවන් හිත ඕන නම් රූපේ බලන්නත් පුළුවන්. ඒ කොයි එක වුණත් මට තිබුණ අවස්ථාව පැහැරලා නැහැ. මං අලුතෙන් කෙලෙස් උපදින තත්ත්වයේ 100ක් නැති කරලා නැහැ. නමුත් මට දන්නව කරන්න පුළුවන් කියලා. ආන් මේ වගේ භාවනා කරලා කරලා කරලා මේක නැති කරන්න හදන එක නෙමෙයි මේකට මුණ දීලා ඒ අප්‍රමාදීව මේ කොයි පැත්තටද යන්නේ මේක ශික්ෂණය මේක අශික්ෂණය මේක හික්මීම මේක නොහික්මීම කියලා දැනගෙන නොහික්මීම අයින් කරලා නම් නිවන් දකින්න බෑ. නොහික්මීමට සාපේක්ෂව හික්මීම සාපේක්ෂක දෙයක්. නිසා නොහික්මීම දකින්න ඕන. ඒක මම නෙවෙයි. ඒක මගේත් නෙවෙයි. ඒක මගේ ආත්මයත් නෙවෙයි. ඒක හේතුඵල ධර්මය. නමුත් බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච නිසා මම ශාවකෙක් නිසා මේ හික්මවා ගැනීම මට ස්වච්ඡන්දයෙන් යම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා තුනට කඩලා තියෙනවා. ඒක නිසා මේ යෝගාවචරය මේකට සූදානම් වෙලා යන ගතියම නැත්නම් යන ස්වභාවයෙන්ම කිය හැකි කේල් ගා කණ්ඩ දෙන්නේ පොල් ගා කණ්ඩ දෙන්නේ කියලා. ලෑස්තිලා ගියොත් පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් ඒක නිසා මේ මාළුන්ති පුත්තු ස්වාමීන් වහන්සේට මේක බුදුරජාණන්සේ උගන්වනකොට මාළුන්ති පුත්තු ස්වාමීන් වහන්සේ ඒක බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ කියපු වහන්සේ කියපු දේ මට හරියට වැටහුණා නම් මෙන්න මෙහෙම මට වැටුනේ කියලා. ඉස්සලා කියනවා රූපං දිස්වා සතිය මුට්ටා පිය දිමිත්තම් මනසිකරෝති. රූපය දකින්න වෙලාවේ සතියෙන් නෙවෙයි නම් හිටියේ මුට්ටසතියෙන් නම් හිටියේ. මොට වෙච්ච සතියකින් ඉනියා කියන්නේ තියුණු සතියකින් නෙවෙයි පීයක් මොට වෙලාවගේ මොට්ටසතිය. පිය නිමිත්තම් මනසිකරෝති අර කකුලේට තියෙන එකට තියෙන අකමැත්ත නිසා දැකපු රූපය ප්‍රිය නිමිත්තක් කරගන්නවා. අනී අර එලිපත් හිට බල්ලා වගේ පණින්නේ රූපෙටම. අන්‍යන්න ඉන්න මිනිහට ඇහැට ඇහැටන්න වගේ අරක ප්‍රිය නිමිත්තට ගන්නවා. තංච අජෝස තිට්ඨති. අනී මේ රූපේ දකපේ කොච්චර හොඳද? මේම කුරුල්ලෝ ලංකාවේ නෑ නේද? මේක අපේ කාට වැඩිය ටිකක් ලොකුයි නේද? දිග බැලුවොත් මීටර ගාන මෙච්චර වැඩි ඇති නේද? ඉතින් පටන් අර ගන්නවා. අර පිය නිමිත්ත දිගේ අජෝසචිත් එක බැස ගන්නවා. ඊට පස්සේ තංච වද්දති වේදනා. එයා හිතා ගන්නවා චික්කේ කැමරාවක් තිබුණා නම් ටක් ගාලා ෆොටෝ එකක් ගන්න තිබුණා. ඒකෙත් පුළුවන් නම් නැනෝ කැමරාවක් තිබ්බනම් මේ හැම අංගප්පසංගක් ගන්න තිබුණයි කියලා. ඊට පස්සේ ඉතින් කතන්දර ගොතන්න පටන් ගන්නවා. තංච වද්දති වේදනා ඒ වේදනාව වඩන්න වඩන්න මේක රිංග ගන්නවා. මේ විදිහට මේ මිනිස්සයා මේ කොහෙදෝ නැති සතෙක් අල්ලගෙන කුරුල්ලෙක් අල්ලන මේ පාර යන්න යන්න නිවනින් ඈතට යනවා. මේ කවදාක හිතපු නැති සතෙක් දැකලා නූපන්න අකුසල් රාශියක් ඇති කරගන්න හැටි ලස්සන ගාතාවකින් දේශනා කරනවා. රූපන් දිස්වා සත්‍ය මුට්ටා පේනමින් සම්මරති මනසිකරෝති තට්ට තංච අජෝස තිට්ඨති ඊට පස්සේ ඒකේ තංච වඩති වේදන අනේකාරූප සම්භවයි. ඒක දිගේ අර බුරුංග ගහට බුදියාගත්ත මිනිහා වගේ හීන ලෝකයක් මවනවා. ඉන්නේ සම්පූර්ණ මනෝ ලෝකෙක මේ පාර දිගටම කෙලෙස් ඇති වෙනවා නිවනෙන් ඈත් වෙනවා. නමුත් මේ බණ අහලා මේ කියන්නේ සත්තු අත්තේ සත්තු ගැන කිසිම හික්මීමක් නැහැ. තුවාල වනේ තියෙන මිනිහා වනේ අත රිංගනවා අතපය විසි කර කර. ඉතින් කොච්චර දුර තුවාල වෙනවා. අන්න එහෙම දැනගෙන සංවර වෙන්න හදනවනම් නසෝ රජ්‍යතු රූපේසි රූපන් දිස්වා පතිසතෝ. එයා මේ රූප දැකීම අබිරමණය කරන්නේ රූපේ දකින්නකොටම දැනගන්නවා මන්න මං අරගෙන ගිය සතිය කැඩෙන්න හදන්නේ මම මේ ඇති කරගෙන ආපු සතිය කඩන්නයි හැදෙන්නේ කියලා. ඉතින් මේක මම හුඟක් වෙලාවට සාකච්ඡා කරන්නේ ඇත්තටම තක්මණින් තමයි. නමුත් භාවනාවේදී ආනාපාන කරන වෙලාවක හිටන්න ආනාපාන සංසිඳනකොට වගේ මනෝරූපපත් වෙත් වෙනවා අපිට. වර්ණ පේනවා. නැරිච්ච අම්මා පේනවා. නැන්දම්ම පේනවා. රුවන්වැලි සෑය පේනවා. මොන මොන බඩ කඩත්තුව වැළුවත් වෙන්නේ සතිය කන්නේ විතරයි. මොන බඩ කඩත්තුව දැක්කත් වෙන්නේ සතිය කන්නේ විතරයි. ඒ මනස හිතනවා අනේ කොච්චර කෙරුවක්වත් රුවන්වැලි සෑය දකින්න කොහොඳයි මේ මේ මුස්ලිම් පල්ලියක් දකින්නට වැඩිය කියලා. ඉතින් අර දකින්න එකේ වාතවන්තය හොයනවා. අනේ පෙර පිනක් නිසා රුවන්වැලි සෑය දැක්කම නැත්තම් ඊයේ දැක්කේ මුස්ලිම් පල්ලියක් කියලා මේ දැකපු දෙකම හොටු ගෑණි කැයි ගෑණි වගේ දෙකම. කැයි ගෑණි දිලා හොටු ගෑණි ගත්තත් එකයි, හොටු ගෑණි දිලා කැයි ගෑණි ගත්තත් එකයි. මේක තේරුම් ගන්න නැහැ. ඒ වෙනුවට කල යුත්තේ Taman අර වඩල්ලාද අරමුණේ කියන එක කල්පනා වෙන්නේ නැහැ. ඒක නිසා රූපං දිස්සව සති මුට්ටාන වී මෙතන කියන්නේ නසෝ රජ්‍යතු රූපේසු යගේ හික්මීම තමයි රූප දැක්කහම මගේ පාර කැඩෙනවා කෙලස් උපදිනවා ඒක නිසා රූපේ දැක්කා නසෝ රජ්‍යති ඒක අබිරමණය කරන්නේ නැහැ කියන එක බුදුහාමුදුරගේ වචනෙන් කියනවනම් නිමිටි ගන්නෑ ව්‍යංජනන ව්‍යංජන ගන්නෑ නසෝ රජ්‍යතු රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ තංච නාජ්ජෝස තිට්ඨති රූපී ව්‍යංජනන ව්‍යංජන බලන්න යන්නේ. එයා දන්නවා ඒකෙන් තමයි පයින් රිලොන්ටි නම මේ ඉනිමම් බැඳීමක් වෙන්නේ. ඉතින් මෙන්න මේ සම්දිස්ථානයේ ඉන්නකොට තාම ලස්සනට මේ මාළුන්ගේ පුත්තු සඳහන් කරනවා පස්සතෝ ඡාපි රූපං සේවතෝ ඡාපි වේදනං. එයා රූපිකුත් දැකලා රූපියේ ප්‍රිය වෙන බවත් වේදනාවත් විඳලා නමුත් ඒකේ නා කවදාකවත් ඒ මේ මෙතෙන් මේ අනුතරදායකට ගියයි කියලා ඒකට කඩාවදින්නේ මේ මට දැන් මොන අපරූපේ මොන පැත්තට කියලා තියෙන රූපයක දැකලා තිනවා කීයති නොපචියති වහාම දැනගන්නවා මම දැන් අරසා භූමියට යන්න ඕනේ කියලා ඒක නිසා ඒ සංදිස්ථානය තම තීර්ණාත්මක සංදිස්ථානයක් බව දැනගෙන එයා කෙලස් ගෙවන්න ඕන්න මට අවස්ථාවක් ආවා. මෙතන තියෙනවා නික්ලේශී තන, මෙතන තියෙනවා කෙලස් තියෙන තන. මට පුළුවන් ද දැන් මේ කෙලස් තියෙන තැනේ නික්ලේශී තැනට රත්විච්ච බියකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන බහින්. ආන එතනේ ක්ෂය කිරීම ඒ කෙලෙස් ගෙවන එක දැක දැක දැන දැන සිද්ධ වෙනවා. හොඳට තේරෙනවා මේකට ගියා නම් කෙලෙස් මෙතන නික්ලෙස් මම්මයි මේ බේරගත්තේ බුදුනුත් නෑ එතන ධර්මෙත් නෑ සංඝයාත් නෑ හැබැයි මම මෙතෙක් කරපු භාවනාවෙම මේකෙන් මෙතෙන්ට හරව ගන්න පුළුවන් වුණා කියලා කීයති ක්ෂය කරනවා රූපේ පිළිබඳ අදහස ක්ෂය කරලා තමන්ගේ නික්ලේශී තැනට යනවා ඒ වංසෝ චරති සතෝ මෙන්න මේකටයි සතිචර්යාව කියන්නේ නිකන් සති මාත්‍රාව නෙවෙයි මේ මේ සතිය හොඳ සෙල්ලක්කාර වැඩක් මෙන්න මේ සතිචර්යාව තියෙනවා නම් ඒක නා කෙලෙස් උපදින තිබුණ අවස්ථාවේ ලොකු කුසලයක් උපදව ගන්නවා ඒ තරම්ම අවස්ථාවාදී ඒ තරම්ම සත්‍ය අකාලිකයි ඒ කිනාට නම් කෙනෙකුට ඇවිල්ලා පෙන්ලා දෙන්න පුළුවන් ඕම් බලපන් මෙන්න මෙහෙමයි කියලා ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් තරමේ වෙනසක් ඇති එතකොට පේන්න පටන් අර ගන්නවා මේ මෙතෙක් කල් අර වැටි වැටි වඩපු සතිය තමයි. නැත්නම් සති මාත්‍රාව තමයි මේ විදිහට මේ පණ ගහලා එන්නේ. ඒක කවුරුත් කරපු එකක් නෙවෙයි. අර මෙතෙක් වෙච්ච අත්වැරදි ටික විතරමයි මට උදව්වක් වෙන්නේ. කිසිම කෙනෙක් මම දැකලා නැහැ භාවනා කරනකොට Tamanට වෙන අත්තරද්ද මේ වාසියක් කියලා හිතන්න දන්නේ ඒක නිසා මෙහෙම හිතන්න භාවනා කරන්න කියලා කෙරෙන ඔක්කොම කුසල්. භාවනා ජීවි අත්‍යර්ථ කියලා જાතියක්. මේකට ඕනනම් දාගන්න හුරතල් කිය. ලස්සන වචනේ හුරතල්. දැන් පොඩි දරුවෙක් භාෂාව ඉගෙන ගන්නකොට මොන්න තරම් වරද්දලා කිව්වත් ඒක හුරතලයක් නේ. කවදාකවත් ඊළඟට ග්‍රම වැරද්දුවා කියලා ලකුණු කපනවාද? නෑ. ඒ වගේම භාෂාව වැඩි හිටිය දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හිතාම වෙලාව හිතන්නේ. ඒ මිනිස්සු ඒක ඒක හුරුතලියට ගත්තේ නැත්නම් වරද්දන්නව නැතුව කරන්නේ කො කවදාකවත් කරන්න බෑ. ඒ ලාංකිකයාට දෙමළ භාෂාව ඉගෙන ගන්න ලේසි. මොකද වැරදුනට කමන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා අම්මා රජාමරන්න බෑ. ඒක නිසා කට හොල්ලන්නේ මං ඉස්සලාම ඉගෙන ගත්ත දෙමළ භාෂාව තියෙන තිත්තම තිත්ත කුණු හරප ටික. බොහොම ඉක්මනට තේරෙනවා ඒක. තේරෙනවා ඊට කවුරු හරි දැකලා කතා කරපුවා උඩ බිම් බලනවා මේ මොකಾದ මේ ඌ හිතන්නේ හොඳටම දෙමළ දන්නවා කියලා. පිස්සු මන් දන්නේ චිත්ත ගුණ වර්ග ටික විතරයි. ඉංග්‍රීසියට ඕව කරන්න බෑ මොකද අපි සුද්ධ උඩින් තියාගෙන ඉන්නේ. ඉංග්‍රීසි භාෂා බොහොම නම්බුකාර භාෂාව. ඒක නිසා අපි වරද්දන්න කැමති නැහැ. ඒ නිසා අපිට අමාරුයි. නමුත් තුට්ටු දෙකට සලකන්න එපා. සුද්ධ කියන්නේ පාහරේ කියලා හිතාගත්තාම දැන් මට අද මෙච්චර ඉංග්‍රීසි පුළුවන් වෙලා තියෙන්නේ මට වෙච්චි කඩප්පුලි කෙනහිලි දෙකක් නිසා. මගේ ජීවිතේ කරපු. එදා මං හිතාගත්ත කවදා හරි උඹලා කොච්චර හිල්ලන් දැම්මත් අපි ගමේ ඉපදිච්ච බයියෝ කොරනවා මේකේ. ඇත්තටම ප්‍රතික්‍රියාවක් නිසා තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න මට හිතුනේ තාමත් මට ඇති වෙලා නැහැ. සුද්දෙක් වැටෙනකම්ම ගහනකම් ඇති වෙන්නේ නැහැ. වැටෙනකම්ම ගහන්න ඕනේ. ඒ මොකද මේ මේගොල්ලෝ අපි ගැන හිතානින් නැහැටි. අපි මේ බුද්ධ පුත්‍රයෝ මේගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන මේ ආර්ථිකය තිබුණා, තාක්ෂණය තිබුණා, කට්ටල පහසුකම් තිබුණාට නිකන් අපි නිකන් නිකම්ම නිකන් තෝක්කෝ කියලා. ඒතකොට බුදුහාමුදුරන් මොකක්ද යන කලදසා. පෙන්නන්න ඕන වණවන්න ඕන එහාටයි මෙහාටයි. ඒ වගේ කෙලෙස් නටනකොටත් කියන්න ඕනේ මායයට උඹට අහිය හත්තේ තියෙනවා මං රූපේ අබිරමණය කරනකම්. ඒ බුදුහාමුදුර මට කියලානේ දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඕකගෙන කතන්දර හදන්න එපා. උඹ හදාගත්ත නික්ලිෂි තන්න ඵලයන් කිව්වට පස්සේ තේරෙනවා මෙතනදී මේ කෙලෙස් කැපෙන හැටි හොඳට තේරෙනවා. ඒ වගේම අකාලිකවම ප්‍රතිසන්දින හැටි ඒක කවුරුත් කියප එකක් නෙවෙයි එතනදීම තියෙනවා ඊට පස්සේ ආසාවෙන් ඉන්නවා ආයෙත් මෙහෙම දනක් වුණොත් මම පොට බේර ගන්න ඕනේ කියලා එනේන වෙලාවේ එයා උත්සාහ කරනවා එතකොට අප්‍රමාණ චේතස එහෙම නැත්නම් ඒ සමස්තය බැලීමේ කටයුත්ත නිසා බුදුදහම කියනවා ඒකම චේතෝ විමුක්තියක් කියලා මේ වැඩිම චේතෝ විමුක්තිය ඔබේ හිත දන්නවා මේකට ගියා නම් ගිරේට අහුනා වගේ හිර වෙනවා. දැන් ඔබ ඉන්නේ ඔබේ අම්මගේ ඔඩොක්කේ වගේ විවේක තැනක මේ නම් චේතෝ විමුක්තිය කියන්නේ. මේ නම් පඤ්ඤා විමුක්තිය කියන්නේ. මේ දෙකෙන් කොයි එකකින් හරි යෝගාවචරයට තේරෙනවා මේ මේ මාර උගුලක මාර කටකට අහු වෙන තිබුණ මගේ හිත මම මෙතෙක් වඩන ලද කයේ පිහිටවල කායගත සතියේ පිහිටවල මාරයාට ණය අපෙන්නලා මම මගේ ආරක්ෂක භූමියට ආවා මගේ ආරක්ෂක භූමියට ආපුවාම ඒක බුදුන්ස කියනවා ඒ චිත්තක්ෂණේ චේතෝ විමුක්ති පඤ්ඤා මුක්ති යථා භූතම් පජානාති ඇත්ත ඇති හැටියෙන් දකිනවා කෙලෙසයට යට වෙන්නේ පමාවුන කෙලෙසයට යට වෙලා පමා වෙලා කවදා හෝ ඒකෙන් පාඩම් අරගෙන කවදා හෝ මම අප්‍රමාදීව මේක තියේදී මම මගේ කායගත සත්‍යයට හිත ගන්න ඕනේ කියලා මේ අප්‍රමාදයේ තේරුම් ගත්තොත් ඒක කියනවා ඇති හැටිය දැකීමක් මේ කවුරුත් හදව පාඩමකට කාගෙත් න්‍යාය පත්‍රයට වැඩ කරනවා නෙවෙයි. ඒ වෙලාවේ ගිනි ගිනියේ උණු උණුවේ හම්බ වෙච්ච අවස්ථාව ප්‍රයෝජන ගැනීමක්. ඒක නිසා ඒක යථා භූතම් පජානාති. එතකොට යතස්ස uppannam භාපක අකුසල ධම්ම අපරිශේෂා නිරුද්ධಂತಿ. ශේෂ නැතු අකුසල නැතු දුර්ලභ. ඒ පහළ වෙන්න ඉඩ තියෙන අකුසල් ශේෂ නැතුව දුර වෙනවා කියලා කියන්නේ ඒ වෙනුවට කුසලයක් හැදෙනවා. දක්ෂතාවයක් හැදෙනවා. ඒකට යාට තේරෙනවා මම මං ගැන අවචාට ලක් කළ වැරද්දට හිතාගත්තා නම් මේ කෙලෙස් රාශියක් එනවා. නමුත් මං අද යන්තම් ගසලා මගේ පැත්තට දාගත්තා. නිසා කෙලෙස් ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ. මම මං කරගත්ත බේරුම මං ඇති කරගත්ත මේ දක්ෂතාවය මගේ මේ සුවිශේෂී හැකියාව නිසා හිත ප්‍රෞඩත්වයකටපත් වෙනවා. අදිෂ්ඨාන ශක්තියකටපත් වෙනවා. මමමයි මින් ඉදිරියටත් ඔච්චරමයි කියලා වෙන පුළුවන් නම් මට රූප පෙන්නපන්. පුළුවන් නම් සද්දස්සපන්. ඔය මොනවා කරත් ඒ ඒ තීරණාත්මක අවස්ථාවේ මම මගේ කායගත සතියට හිත දාන්න දන්නවනම් මරණ මොහොතේදීවත් හිත වටන්න බෑ. මේ මේ එදිනෙදා ජීවිතය හම්බෙන ඔය සතපය 10 කෙලෙස් නෙවෙයි මරණ මොහොතට ගියත් බය වෙන දෙයක්. ඒක නිසා මේ සතපය 10 කෙලෙස් හම්බෙනකොට ඒක දඩ බීමා කරගෙන ඒක පරිේශනයක් කරගෙන ඒ තියෙන දෙයට කායගත සත්‍ය පවත්වන හැටි බලන්න. සබ්දයක් ඇහෙනකොට කායගත සත්‍ය පවත්වන හැටි බලන්න. රූපයක් පේනකොට කායගත සත්‍ය පවත්වන හැටි බලන්න. වේදනාවක් කරනකොට කායගත සත්‍ය පවත්වන හැටි බලන්න. කවදාකවත් කායගත සත්‍ය අපිව පාවා දෙන්නේ නැහැ. කවදාවත් නැහැ. ඔය මොනම කෙනෙක් තිබ්බත් මහා බාරකාරයක් දුන්නත් ඌත් විශ්වාස කරන්න බෑ. මහා බාරකාරයත් යම රටකම ඉන්නවා. ඒ කියන්නේ මොකද ඌත් විශ්වාස කරන්න බෑ. මොකද හියුමන් error එක තියෙනවා. මේක නෑ. ඒක නිසා මේ වඩන ලද කායගත සතිය තමන් මෙතෙක් කරන ලද වටිනාම කුසලයේ කියලා හිතාගෙන හිටියට හරියන්නේ නැහැ. ඒක සමාදම් වෙන්න ඕනේ. ඒක වාංගු කර කර වැඩ ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ අර මණිකක් උපදානවා වගේ බුදුම උපවැටිලකටපත් වෙනවා. නිසා තවදුරටත්ද ධර්ම දේශනාව පවත්න්නේ මෙතන නිම කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අපි පසුගිය දවස්වල කොට ගහගෙන ආපු පාර දිගේ මේක තව මූලධර්ම පැත්තෙත් ඉදිරියට යamak වෙයි වේවා. ඒ වගේම චින්තාමේ ඥාන වලට උඩගෙඩි ජීමක් ඉදිරියට වේවා. ඒ තමයි මෙතෙක්කල් භාවනා කරලා අතපසු වෙච්ච වැටිච්ච දුර්ල වෙච්ච තැන් තියෙනවනම් ඒක පශ්චාත්තාවයකට තුවාල කැලලකට කරගන්න නැතුව ඒකම නැවත නැවත කිරීමෙන් කවදා හෝ මම මේ පිම්ම පණින්න ඕනේ කියලා. ප්‍රත්‍යක්ෂ ඥානෙ තව තවත් ශක්තිමත් වීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ආශිර්වාද දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා